අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ තුන්වෙනි දවසටත් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රේම මහත්මයාගේ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන විදියට. අවදනේ අද ප්‍රශ්න ප්‍රශ්න තියෙන්නේ 14යි හැබැයි ඊයේ සමහර යෝගාවචරින් රික්වෙස්ට් කරලා තියෙනවා මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ කාලේ පැය දෙකකට පමණ සීමා කරන්න. ඒ නිසා අද පටන් අපි පැය දෙකකින් ඉවර කිරීමට බලාපොරොත්තුෙන් ප්‍රශ්න කිරීමටයි යන්නේ. හොඳයි ලියන ප්‍රශ්නත් සීමා කරන්නයි කියලා අපි කියමු. අන්න ඒක තමයි සමහර මට රික්වෙස්ට් එකක් තියෙනවා. ගොඩාක් දිගට ලිව්වා මේ ප්‍රශ්නේ කියවන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා කාලය ඉතිරි කරගන්න පුළුවන් තරම් කෙටියෙන් තමන්ගේ ප්‍රශ්නේ කියනවා නම් හරි පහසුයි හම්බෙන්නේ මේගොල්ලෝ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ඇසූ සක්මන් භාවනාව සම්බන්ධව විත්ති කූඩුවට නොපැමිණීම ගැන අනේ තරහ අවසර හාමුදුර තරහ අවසර එහෙමයි ලියලා තියෙනවා තරහ අවසර කියලා කියන්නේ හොඳ ප්‍රකාශයක් අනේ තරහ අවසරයි ස්වාමීන් වහන්සේ කියන්නේ තරහ වෙන්න එපා කියලා මං හිතුව කැලලක් අඩුයි කියලා තරහ වෙන්න එපා කියලා අපිට තරහ අවසර ස්වාමීන් වහන්සේ කියන්නේ මේ තරහ වෙන්න එපා කියන එක තමයි ආයත් කියවන්න ඕනේ ඒක දැන්. ඊයේ ඇසු සක්මන් භාවනාව සම්බන්ධ විත්ති කූඩුවට නොපැමිණීම ගැන අනේ තරහා අවසර හාමුදුරුවෝ. එය මාගේ ගති ස්වභාවය. within bracket පිරිසක් ඉදිරියේ කතා නොකිරීම. යයි මා අකමැත්තෙන් වුවද ඔබ වහන්සේට පවසමි. within bracket සමාජයේ මෙයට no personality කියලා කියනවා. හරිද වැරදිද මන් දන්නේ නැහැ. හාමුදුරුවෝ කියනවා වගේ ඔන්න ඔය දෙන දෙයක් කාලා වෙන දේ බලනවා දැන්. මා සක්මන් භාවනාව කළේ වම දකුණ ලෙසින් මෙනෙහි කරමි. සිතුවිලි සිතුවිලි ඇවිත් පසුව වම දකුණ નિરાයාසයෙන්ම નિરાයාසයෙන්ම දැනුණ හැටිත් ඊයේ පැවසීමි. මා නැවත සක්මන් කරන විට එය නිරීක්ෂණය කරන විට මාගේ වම් පාදයේ විලුම්භ ප්‍රදේශයේ කමා ඇඟිලි ඉස්සෙන තබන ආකාරය කමා මහපට ඇඟිල්ලේ යටිපෙදෙස කමා පාදයේ ඔසවද්දීම එය වමයේ මේ දකුණේ දැනුනි. දකුණු පාදයට වඩා ඉක්මන් තරමක් ඉක්මනින් ඉදිරියට යෑමක් වමෙහි දැනේ. පාදයන් දෙකෙහි වෙනස සිත පිට ගියද වරහන් ඇතුළේ ශබ්දයකින් හොඳින් වැටහුණි. දැනට නිරීක්ෂණය කළේ මෙපමණයි. මෙපමණකි ඉන්පසු මෙනෙහි කරන්නේ කුමන ඉරියව්වද? හාමුදුරනේ. ඔබ වහන්සේ ඇතුළු අපේ ලොකු හාමුදුරන් වහන්සේටද පොඩි හාමුදුරන්ටද නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් මේ ඇති කරගත්ත එකලස කොච්චර පියවර ගාණක් ගෙනියන්න පුළුවන්ද නැත්නම් කොච්චර විනාඩි ගාණක් ගෙනියන්න පුළුවන්ද කියන්නේ කියන්නේ භාවනා ඉදිරි පියවර ඒකෙම මතුවෙනවා. ඒ නිසා මේ අමාරුවෙන් අඳුනගත්ත අලුත් නෑදෑයා අලුතෙන් අඳුනගත්ත මේ කල්යාණ මිත්‍රයා එහෙම නැත්නම් මේ සක්මන ප්‍රයෝජන දෙන්නේ වැඩි කල ඇසුරුවේ. මේකට කියන ඔයකට කියන ආසේවන ප්‍රත්‍ය කියලා. ඇසුර ගත්තා. යන්තම් අඳුනගත්තා. ඊට පස්සේ භාවනා කෘත්‍ය කියලා කියන්නේ භාවනා ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකම භාවිත කරලා බලනවා මේ ඇසුර ලබාගෙන තව කොච්චර ඇසුර කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බහුලීකත කෘත්‍යයේ ඉන්නේ ඒකෙන් එන විශ්වාසයෙන් තමයි. ඉතින් ඒකෙදි වෙන කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ওই ක්‍රමේ හරිනම් තමයි තබන තබන පියවරේ ඒ ගති ලකුණු ස්වභාව ලකුණු වැටහෙනවනම් අන්නේ විස්තර වැඩි වැඩියෙන් දැකීමේ වැඩි පියවර ගාණක් වැඩි විනාඩි ගාණක් වැඩි තප්පර වැඩි පැය ගාණක් දිගට පාවිච්චි කරන්න කොට යුතු කරන්න ඒක තමයි Taman ඒකට කරන අනුග්‍රහය. දෙවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී බොහෝ විට ශරීරයේ දෙස සමස්තයක් ලෙස දකිමින් සිත එකඟ කර ගැනීමට උත්සාහ කරමි. ඒ නිසා අරමුණ විවිධ විවිධකාර වේ. උදාහරණයක් අත් දෙක අත් දෙක දෙපසට පැද්දෙන ආකාරය දැකීම සිරුර දෙපැත්තට බර මාරු කරමින් යන ආකාරය දැකීම කකුල් දිගහැරමින් නැයමින් යන ආකාරය දැකීම පතුල් කවාකාරව ඔසවා තබමින් ගමන් කරන ආකාරය ආදී ලෙස බොහෝ විට මේවා දකින අතර අතරතුර හුස්ම වැටෙන ආකාරයේද සියුම්ව දැනෙන අතර අවට ඇසෙන කුරුල් නාද වතුර ගලා බසින නාදය ආදී හඬවල්ද තිබුණද සිත මැදින් සිට මේ සියල්ල දෙස සමස්තයක් ලෙස දකිනු වැටහි. බොහෝ විට මේ தത്വයට පත් වූ විට ගමන નિરાයාසයෙන්ම සිදුවේ. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ මේ වාගේ සිත එකඟ වීමක්ද කරුණාකර කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය මේක ඉස්සර ඉස්සලා කියපු ලියුමෙම ඉදිරි ගලණයක් කියලා ගන්න පුළුවන්. මේක සක්මන් භාවනාව පිළිබඳ මැද කියලා කියනවා. මේකට කියනවා ආකාර පඤ්ඤත්ති කියලා. අපේ ශරීරය ක්‍රියාත්මක වෙන ආකාර මීට කලින් තමයි සංඨාන පඤ්ඤත්තිනේ. සංඨාන කියන්නේ ස්නැප්ෂොට් එකක් වගේ ඒ වෙලාවේ ශරීරයේ තියෙන හැටි. ඒක ඊගාව චිත්තක්ෂණදී වෙනස් වෙන හැටි ඒක වෙන දෙයකට පරිවර්තන හැටි ආකාර පඤ්ඤාත්ති කියන වීඩියෝ ක්ලිප් එකක් වගේ. ඒතකොට సంతාන පඤ්ඤාත්තියට ගිහිල්ලා තමයි ආකාර පඤ්ඤාත්තියට යන්නේ. ආකාර පඤ්ඤාත්තියට ගිහිල්ලා මේකට සාදර වෙච්ච ගමන් මේ ආකාරවල කෙලවරක් නැති බව තේරෙනවා. අත එක ආකාරයක් අකුල එක ආකාරයක් වම් පය එක ආකාරයක් දකුණු පය එක ආකාරයක් හුස්ම තව ආකාරයක් ස්නායු පද්ධති තව මේක ආකාර කෙලෝරක් නැහැ. ආකාර ගන්න වැඩි වෙනමයි කියන්නේ මේ සියල්ල වෙනස් වෙනවා කියන එකයි. ඒ නිසා එකක් දැක්කොත් අපි ඒකට සටහන කියනවා නිකන් නිශ්චල සටහනක් ඒක. ඒක ඉතින් තියෙන විකාර රූප තියෙන. නමුත් ඒක ආකාරය බවටපත් වෙනකොට ඒ තිබුණු දේ අපි කියන්නේ ඇටසැකිල්ල ගත්තා නම් නැත්නම් මස් පිටු ටික ගත්තා නම් ඉරියව්ව තිබුණ එක නේද ඒක එක එක එක දේවල් වලට ආකාර වශයෙන් වෙනස් වෙනවා මේකට සාදර වෙනමයි කියලා කියන්නේ සියරු එන්න පුළුවන් ආකාර වලට ඉඩ දෙන්න අරින්න එතකොට මේක එකම අංශුවක්වත් කිසිම වෙලාවක ඉසුබලන් නැතුව කිසි වග විභාගයක් නැතුව පනුරිත්තක් වගේ දඟලනවා ගොජේ නලිනවා පේනවා. ඉතින් ඒක පේන ඕක තමයි බුදුහාමරණ පෙන්වන්න ඕනේ. ඔය එකෙක් කියලා කිව්වට ඒකා ඇතුලේ ධාතු වශයෙන් වෙනම රංගනයක් රඟපානවා. පද්ධති වශයෙන් වෙනම රංගනයක් රඟපානවා. උඩ කොටස යට කොටස වශයෙන් කලාපවල වෙනම රංගනයක් රඟපානවා. විශාල ආකාර පඤ්ඤාති කියනවා. අනේ ආකාර පඤ්ඤාත්තියට පුළුවන් තරම් හිතනකොට දැන් මේක කොතරම්ද මමයා ඉන්නේ. කෝකටද මමයා කියන්න පුළුවන්. එකක්වත් නැත්නම් තන්නේ ක්‍රම හැම එකක්ම ස්වාධීන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒ න්‍යාය පත්‍රයේ කිසිසේත්ම මගේ සුභ සිද්ධිය සඳහා නැහැ. ඕනි තරම් ආකාරයෙන් අරින්න ඔය එකම ආකාරයක්වත් මේ බලන්නගේ සුභ සිද්ධිය බලන්නගේ හිතසුව කිසිම දෙයකට වග වෙන්නේ. එයා සම්පූර්ණ ස්වාධීන ධාතුණං දහ සබාවං ධාරේති इति ධාතු කියලා කියනවා. ඒ එයා ඒ වග වෙච්ච ස්වරූපෙට දහ පටවි ධාතුව පටවි ධාතුව වැඩ මේ වැඩ කරන්නේ මිනිහෙක් ගැගේද මේ පද්ධතියේද ගෑණියෙක්ගේද එයා දන්නේ නැහැ. අන්නේ ආකාර සියල්ලටම සාදර වෙන්න බැරි මගේ ඇතුලේ මං ඇතුලේ මෙච්චර 80ක් ක්‍රුමිකුලයන් ජීවත් වෙනවා. මේක සෝම් කොටක් වාගේ. මේකේ විවිධාකාර සෙල්ලම් යනවා. ඉතින් මමයා කියලා කිව්වට මමද කොච්චර දන්නේ නැද්ද කියලා තේරෙන්න මේක දිහා බැලුවොත් ඊට පස්සේ ඒක අංග සම්පූර්ණව පැතිරෙන්න ඇරියොත් මේ ආකාරවල කෙලවරකුත් නැහැ. මේ ආකාර එකක් අනිත්‍යක් ගැන තකන්නෙත් නැහැ. ඒ මිනිහ ඒ ආකාර කිසිම දෙයක් මමයා පිළිබඳව හැඟීමක්ම නැහැ. එයා වැඩ කරන්නේ සම්පූර්ණ වෙනස් න්‍යාය පත්‍රයකට. ධාතු මනසිකාරයේ කියලා චිත්ත නියාමයට, කර්ම නියාමයට, උතුණියාමේට බීජ න්‍යායසා බලහන් ඉන්නකොට අර තේරෙන පටන් ගන්නවා මේක එකම දෙයක්වත් එක විදියට එක ආකාරයට චිත්තක්ෂණ දෙකක් තියන්නේ. චිත්තක්ෂණෙන් චිත්තක්ෂණට ආකාර මාරු කරනවා. අන්න එක දකින්න මේ චිත්තේ සමීප කරලා බලන්න කියනවා. සාදර වෙලා බලන්න කියනවා. බොහෝ වෙලා බලන්න කියනවා. බලනකොට ආකාර පඤ්ඤාත්තිය සබහව ලක්ෂණයට බොහොම කිට්ටුයි. ස්වභාව ලක්ෂණය පළවෙනිම වෙන්නේ විපරිණාමය. හුත්වා අභවත ඇතුව නැතිලා යනවා. අනිච්චතා විපරිණාමතා. ඉතින් ඒක අර මමයා කියලා දැකලා ඉඳලා දැන් මමයා කුඩු කුඩු සුණු සුණු වේගෙන යනකොට බොහෝ විට ඔක්කාරදනකයි. මේක මේ කුණු වෙච්ච අසුචි වලක් වගේ. පනුරිත්තක් වගේ, ගොම වලක් වගේ, එහෙම නැත්නම් ගොජ්ජ දාන එකක් වගේ, රාකලයක් වගේ කිසිම වග විභාගයක් නැහැ, රෑ දවල් නැහැ. ආන ඒක වැඩි වෙලා පෙන්වන එක තමයි ඉතල කරනත් මං කිව්වේ වැඩි වෙලා මේක බලන්න සමීපව බලන්න උත්සන්න කරලා බලන්න ඒකටයි පෞරුෂත්වය ඕනේ ඒකටයි මේ අනුග්‍රහය කියන එක අවශ්‍ය කරන්නේ ඒ නිසා මේක ඒ මූලික ස්වභාව ලක්ෂණ ආකාර පඤ්ඤත්ති සංඨාන පඤ්ඤත්ති ආකාර පඤ්ඤත්ති ඊට පස්සේ ස්වභාව පඤ්ඤත්ති කියලා මේක මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් මයික්‍රොස්කෝප් එකට දාලා එන්නේ එන්නේ එන්නේ ලොක් කරලා බලනවා වගේ. zoom in. ඒක zoom out තමයි බහිද්දා බලන එක. ඒක කිසිම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ටෙලස්කෝප් නැතුව තමයි බුදුජානනාංශෝක දැක්කේ. ඉතින් ඒ බැල්ම අපට බලන්න පුළුවන්. හැබැයි හරි පැත්තට දාලා ඒ පැත්තට පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. අනුග්‍රහයක් දෙන්න ඕනේ. දෙනකොට ඕක කොයි වෙලාවෙ පේනවද කියන්න බෑ. මේක මේ සක්මනීජි පෙන්නුවට පරියන්කේදිත් වෙනවා. සමාල්ලාට වෙන මොනවාරි වැඩක් කරගෙන ඉන්නකොටත් වෙනවා. ඉතින් ඒක නිසා Tamanට මෙලෙක් තැනින් පහසු තැනින් වැල යන හැටියට මේක දැක ගන්නා සුළුවට යෝගාවචරයා අනුග්‍රහකරන යෝගාචරය කමඨහන සුද්ධ වෙලා තියෙනවා. සුද්ධ නොවුනොත් යෝගාචර දන්නේ දැන් මේකෙන් මොන විදිහට මම පිහිටන්න ඕනද ඒක යෝගාචරයේ දෝෂයක් නෙවෙයි ඒක ගුරුවරයාගේ දෝෂයක් කියලා කියන්නේ. ගුරු ගෝලයා එක දන්නේ නැත්නම් ඒ ගුරුන්නගේ දෝෂේ. ඒකයි ගුරුන්නාන්ත කියන්නේ පුළුවන් තරම් ওই පණ්ඩිසාංශේම පුළුවන් තාලෙට ඕක හෙලිකරනද එතකොට මම බලන්නම් හරි ගැසලා දෙන්න හෙලිකිරුවේ නැතත් ඒකත් මගේ දෝෂේ. උත්තරයක් නොලැබුණා නම් ඒකත් මගේ දෝෂේ කියලා ඒ මේ යෝගාවචරෝ එම්බ්‍රේස් කරනවා වැළඳ ගන්නවා. ඔය කරන උත්සාහය කරන දවසක කවදා හෝ පේන දේ පේන හැටියට කියන්නේ එදාට sannivedana සිද්ධ වෙනවා. ආර්ධනේ ආකාර පඤ්ඤත්ති අවස්ථාවට හිත සමාධිගත අවස්ථාව කියලා කියන්නේ තැහෙන සමාධි වෙන්න ඕනේ සමාධිය උපරිමයට ගිහිල්ලා නැහැ තව නමුත් සියල්ල අමතක වෙලා තියෙනවා Taman දාපේකට හරියට එල්ල වෙලා තියෙනවා එල්ල උණයි කියන්නේ මේ ඔක්කොම අමතක වෙන්න ඕනේ එහෙම මේක කාගෙන යන්න ඕනේ මේක මේකට කියනවා අපිලාපන ලක්කන මේක ඇතුලෙන් ඇතුලට ඇතුලට ලේසර් බීම් එකක් වදිනවා වගේ ලේසර් බීමක් වැච්ච ගමන් පිට ලෙල පුපුරනවා පුපුරවස්සෙන් ලේස බීම කරනවා. ඒව පුපුරනවා. ඒව වස්සෙන් ලේස බීම කරනවා. ඒක පුපුරනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ මේක මේ අවුවට වැස්සට අහු වෙන ගලක් ස්කේලින් වෙන්නේ පුපුරු ගහන්නේ. ඒ වගේ මේක ඇතුළට යනවා. දන්නේ නැත්තම් කල්ප ගානක් යනවා මේක සිද්ධ වෙන්නේ. දන්නවනම් මෙතෙන්ටයි එල්ල කරන්න ඕනේ මේකටයි පොහොර දාන්න ඕනේ කියලා උදේ දැනගත්තොත් තැන්ද වෙනකොට allele තම්බ ගන්න පුළුවන්. නැත්තම් ඉතින් භාගයට තැම්බෙනවා. හඳුනේ තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති අරමුණට කෙසේවත් යා නොහැකි ලෙස ඊයේ දිනේ ශරීරයේ වේදනාකාරී බවක් දැනුනේ. කොපමණ මෙනෙහි කළත් වේදනාව යටපත් කර ගැනීමට නොහැකි විය. නමුත් අද දිනේදී අද දිනේදී උදා වූයේ නොසිතූ දෙයක්. ආනාපාන සති භාවනාව කරන විට මාගේ දත්වලින් වයලින් වාදනයක් වැනි දෙයක් දැනෙන්නට පටන් ගත්තේ. එවිටද හුස්ම රැල්ල සියුම් වී ඇති බව දැනෙන්නටද විය. තවද ටික වේලාවකින් වම් ඇසට පමණක් පෙනෙනසේ විදුලි ආලෝකයක් වැනි අති ප්‍රබල ආලෝක ධාරාවක් විටින් විට පෙන්වන්නට විය. එය පෑ භාගයක් පමණ විහිදුණු විහිදුවා ගිය බව දැනුණු අතර ඊ타මත්ම සියුම් ලෙස හුස්ම රැල්ලද අත්විඳින් අත්පිඳී බව දැනගතිමි. මෙය කුමන අයුරින් විග්‍රහ වන්නේදයි නොදැනිමි. කරුණාවෙන් පහදා දෙන්නේ නම් ඉතා මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔ මේකෙදී සතිය කියන ඇහෙන් ආනපන දිහා බලන හැටි පුලිදි පේන්නේ නැහැ කියලා චෝදනාව වේදනාවට පේන්නේ නැහැ කියලා චෝදනාව කරලා පස්සේ පේනවා කියනවා. ඊට පස්සේ දෙවෙනි පරියන්කෙත් තද බල වේදනාවක ජවනිකාවක් පෙන්න පස්සේ ඩෙන්ටල් ඩාන්ස් එකක් පෙන්නනවා. ඔකට කියන්නේ ඩෙන්ටල් ඩාන්ස් කියලා. වයලින් ගහන්න හදනවා දත් ඇත් එක. මේ ඩෙන්ටල් ඩාන්ස් කොට ඊට පස්සේ ඇහැ විදුලි කොටනවා. මේ හතර පොලේ වැඩියෙන්ම සතිය තියෙන කොතනද කියලා කිව්වොත් ඔන්න ඒකෙන් එනවා ඩිරෙක්ෂන් එක. ඒ ඉතින් මට කැඳවන්න වෙනවා උසාවිය. ඇස්වල තමයි ගොඩාක් ප්‍රබල විදියට මට. සද්ද පොඩක් වැඩි කරනවා. එතකොට ඇස්වලට ඇස්වල නලියන වෙලාව හොඳටම සතිය තිබුණා. හොඳට ලංකලා කතා කරන්න. එතකොට වේදනාව තියෙන වෙලාවේදී සතිය නැති අවස්ථාවක්ද? එහෙමයි ස්වාමීනි. එහෙමනම් දන්නේ කොහොමද මේ ඇස්වල නලියනව නෙවෙයි වේදනාව තියෙන කියලා දන්නේ කොහොමද? මේ අර කලින් වෙච්ච සිද්ධිය තමයි කකුලල තිබ්බ වේදනාව. කලින් වෙච්ච කියන්නේ? ඉස්සෙල්ලාම වේදනාව මට විඳ කොහොමටවත් මෙනෙහි කරගන්න බැරි වුණා මේ. නෑ නෑ මං මං අහන්නේ වෙන මං අහන්නේ වෙන පැත්තක ඔය ආයෙ ගෙනියන්න හදන ලියාපු මානසිකත්වයට මම ලියාපු මානසිකත්වය අරෝරන්නේ නෑ. මං කියන්නේ Tamanට වෙලාවක වේදනාවක් දැනෙනවා. වෙලාවක ඇහන ලියනවා පේනවා. වෙලාවක දතන ලියනවා පේනවා. වෙලාවක ආනපාන වෙනවා. මේ හතර පොලේදී සතිය වැඩිම කාර්යක්ෂම. සතිය වැඩිම කුසලතාවය දක්වන්නේ කොයි එකේද? ඇස්වලදී. එතකොට වේදනාව තියෙන වෙලාවේ සතිය නෑ කියලාද කියන්නේ දක්ෂකම අඩු වෙලා තියලාද කියලාද කියන්නේ මොකද්ද තමන්ගේ නිරීක්ෂණය. ඇස්වලදී තියෙනකොට මට වේදනාවක් දැනුන්නේ නැහැ. නෑ නෑ මම වේදනාවේ හතර පොලක් මම පෙන්නන්නේ. දැන් වේදනාව තියෙන තැනේදී මේ වේදනාව සතිය තියෙන නිසා තමයි දැනෙච්ච එකක්ද නැත්නම් සතියට අරියාදුවද? සතිය තියෙන නිසා දැනෙච්ච එකක්. ඒක නිසා මේ හතර පොලේදීම සතිය තිබිලා තියෙනවා. තිබුණා වෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඉතින් මේකෙදි අපි මේ වගේ වර්ග කරන නිසා ඒ ප්‍රශ්නකුත් නැහැ වර්ග කරන නිසා අනවශ්‍ය චිත්ත පීඩාවක් ඇති කරගන්න මට ආනාපාන සතිය තිබුණේ නැහැ කියලා. අපිට වේදනා සතිය තිබිලා තියෙනවනේ වෙලාවේ. දත්වල සතිය තිබිලා තියෙනවනේ. ඇස්වල සතිය තිබිලා තියෙන නිසා ආනාපාන සතිය මොකටද ගන්නවට තියෙන එකක්ද කියන්නේ ඒකනේ තියෙන්නේ. කොයි වෙලාවෙ බැලුවත් යෝගාවචරය අවධානය ඇතුළට ගත්ත ගමන් මේ පේන හැම එකක්ම සතිය තියෙන බවට ලකුණක්. මේ තුල දේවල් බේරන්න යෑමෙන් choose choosing choice එක නිසා තමයි මේ දුක මේ හැම හැමදේම මෙච්චර ලස්සන කියන්න පුළුවන් උනේ මම හිත එලඹිලා තියෙන නිසා. ඒ එලඹිච්ච සිට පේනදී ප්‍රියමනාප සුඛ සුබ නෙවෙයි. ඒක අප්‍රියමනාප අසුබ අනාත්ම වුණත් මේක සතිය පිහිටන බවට ලකුණක් කියලා ප්‍රමෝදය පහල කරගන්න පුළුවන් නේද? එතකොට එයාට යෝගාවචරයි කියනවා. මේ අනියමට අනපන බන ගියා වේදනාව නියාවේ. වේදනාව බලන්න යනකොට දත්වල නියාවේ කියලා අපි මොනවද අපේක්ෂා කරන තාක්කල් තාම කාම භෝගී. එතකොට චෝදන. එතකොට අරක බලන්න ගියා මේක හම්බුනේ කියලා. අක් නංගි වෙලා අක්ක දුන්නා. මගේ හිතේ දෙන්නම අරගෙන යන්නයි ඊවට පස්සේ මොකක්වත් නැහැ. මාමගේ හිතේ මාමරවා වැඩගන්න නන්දගේ හිතේ උන්දගෙදුව බැඳ දෙන්න. නංගිගේ හිතේ අක්කවදී බේරෙන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා කර්ණ කවියක් තියෙනවා. කොයි එකක් සතිය නම් මට පේනවා මේ ලිපිය පුරාවට කන්දොස් කිරියාවක් තියෙනවා. චරිචුරුවක් තියෙනවා. හරි මම මම පෙන්නන්න හදන්නේ මෙච්චර කතා කරලා මේ වේදනාව තිබුණා කියන එකත් සතිය ප්‍රයෝජනයක් සතිය ඵලයක්. නමුත් අපි වේදනාව ඉස්සර කරා මිසක් ආ ඒක තිබුණේ සතිය නිසාය කියලා අපිට පොලියන්න වගේ ප්‍රමෝද වෙන්න තියෙන කාරණා මග ඇරලා. ඒ මොකද හේතුව අපිට අටුවචාන් වහන්සේලා මේක වෙන්නේ නැති වටලව ගතදන සතිය තියෙන හැමතැනම සෝබන චෛතසිකයක් කියලා සතියට අහුවෙන්නේ සුන්දර වස්තු විතරයි කියන කතාවක් බෞද්ධයට දාලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියලා නෑ. ඒක පැහැදිලිව සමිජ්ජ සූත්‍රයේ සහ හිමූලක සූත්‍රයේ සර්වත්‍ංශ වෙත්ත කපලා කියලා තියෙනවා. නමුත් අටුවා යුගයට එනකොට කියනවා සතිය සෝබන චෛතසිකයක්. ඒක පිටන්නේ සුන්දර පැත්ත විතරයි. ඉතින් අපි සතියට ගිහිල්ලා අපේක්ෂා කරන්නේ කාමභෝගයෙන් බලාපොරොත්තු වෙන ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක. ඒ තියෙන තාක්කල් අපි ඩිස්ක්‍රිමිනේට් කරනවා. ඩිස්ක්‍රිමිනේට් කරන කියන්නේ චූස් තෝරනවා. තෝරපු ගමන් පච්චත්තා. ඒකේ ලියුම පුරාවට තියෙන ගන්දොස් කිරියාව. ඉතින් අපි මේක කොයි වෙලාවක හරි තේරුම් අරගන්න ඕනේ මේ හැම දෙයකදීම සතිය අතින් බලනකොට සමානකමක් තියෙනවා. හැබැයි දකින්න දේ පැත්තෙන් බලනකොට අපි තාම අර සැප හොයන ගතිය කියන පරණ කණ්ණාඩියෙන් බලපු නිසා අතන සතිය බාල මට්ටමේ සතියක් මේක සතිය ඉහළ මට්ටමේ සතියක් කියලා සතිය ඇත්තටම එකරක්වත් මායින් කිරිලක් නැහැ. ඒක නිසා වේදනාව තියෙන තැනත්, ඇහි නලියන තැනත්, හුස්ම ගන්න තැනත්, දත් නලියන තැනත් මේ ඔක්කොම වෙනද තේරෙන්නේ නැති දේවල්. සාමාන්‍ය ඉදිරියට ජීවිතේ තේරෙන්නේ මේ සතිය නිසා තේරෙනවා. මෙව්ව අතර වඩා හොඳ දේ බලන්න යෑම නිසා අපි ගමන බාධා වෙනවා විතරක් නෙමෙයි අපි අනවශ්‍ය බුදුචානන්සේ අපේක්ෂා කරපු නැති චිත්ත පීඩාවටක් වෙනවා ඒක නැති කරන්න එකම ක්‍රමය තියෙන්නේ ධර්ම සාකච්ඡාව විතරයි. මන කියලා ඔක්කොමඩක සුද්ධ කරන්න බෑ. භාවනා කළ කවදාකවත් සුද්ධ කරන්න බෑ. කල්පනා කළ කාම කවදාකවත් බෑ. අපි හේලි කරනවා. එලිකිරුවට පස්සේ හරියටම දැකපු දේ ඒ විදිහට විවිචන විග්‍රහ කරගත්තට පස්සේ තේනවා අපේ හිත කොහෙන් හරි ඔක්කොම සමාසේ දුන්නා දුක තියෙන දේ අරගෙන ඒකම ඉස්මතු කර කර ලිපියක් ලියනකොට ලියන්නේ ඒ ටික විතරයි. ලොක් කරන්නේ ඇඹිල් හරිය, පැංගිරිය හරිය, දුක් වේදනා දෙන හරිය ලොක් කරනවා. ඉතින් මම කියනකොට චරිචුරු කියන. දැකිය යුතු හොඳ පැත්ත දකින්නෙම නැහැ. ඉතින් ඒක මතු කරලා දුන්නාට පස්සේ උඹ දෙනක ඒක පිළිගන්න කැමති නැහැ. සමහර පිළිගන්න කැමති. සුභවාදී හැඟීමෙන් ඉන්න කෙනා පිළිගන්න කැමති. එයාට ඕන කරන්නේ භාවනා කළා සැප හොයන්න. නෑ භාවනා කළා ඇති හැටි දැකීමනේ අපිට දෙන්නේ. ඒ නිසා මේ හතරම හොඳයි. දුක තියෙන වෙලාවේදී බොඩි නොලෙජ් එකෙන් අහන්න මොකද්ද කරන්න ඕනේ කියලා. සතියෙන් SMS දාන්න. slowly, mindfully, silently. දාලා බලන්න සති ධාරාවක් ගන්නව පවත්වාගෙන යන්න කල හැකි. උපස්ථානයක් කරලා අපි සතිය පවත්වන එකයි කරන්නේ. මොකද කියන්නේ තේරුණාද? කියෝ මන තේරගත්තද? මොකද තේරුම් ගත්තේ? වේදනාව තියෙන එක සතිය ප්‍රයෝජනයක් සතිය ඵලයක් කියලා දකින්න. ඇස්වල නලියවත්, දත්වල නලියවත්, ආනපානේ නලියවත්, වේදනාව නලියවත් ඒ ඔක්කොම සතිය තියෙන නිසා ලකින දේවල් අපි භාවනා නොකරන ඔය එකක්වත් වාර්තා කරන්නේ නැද්ද දන්නේ නැහැ. දැන් භාවනාවෙන් ලැබෙන හැම ප්‍රතිඵලයක්ම තුලිමුත් ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක හොයන. අර ඉදින්දා කාමභෝගී අදහස ඒ අන්ඩර්ලයින් ටෙන්ඩෙන්සි එක පේන්නේ. එහෙම නැත්නම් අපේ තියෙන මේ මේ අනුසේ වැඩ කරන්න ඇති. සත්‍ය පැත්තෙන් හතරම සමානයි. අපි ඒ තුලින් මේක හොඳයි මේක නරකයි කියලා ඉතින් බරපතල චෝදනාවල් කරනවා. ඒ චෝදනා කරන හැම එකක්ම සත්‍ය වර්ධනයට බාධාවක්. එම අපිට ඒක ඥාණයෙන් පිටුපාර පිටු දකින්න පුළුවන්. ඥාණය තියා ගන්න ඕනේ සතිය වේදනාව දැන්නත් මේකේ සත්‍ය ප්‍රයෝජනයක් සතියේ අධිය දිනේ සා ලැබිච්ච දෙයක් කියලා කියොත් ඇත්තට වේදනාව ඔච්චර වේදනාවක් කරන්නේ. ඒකයි ඒකේ ලස්සනම කැලල ඉදාට තනම මේ වේදනාව නිසා මම සත්‍යමත් වෙනවා. මේ දැන් ඵලයන් කිව්වා හිතන්නේ ඔය ඇහි නැලවිල්ල වගේම නෙවෙයි වේදනාවක් ආපෙලා සතියේ මේක සතිය නිසයි මේක එන්නේ කියලා දැනගත්තොත් දැන් කියන්න පුළුවන් නම් සතියේ ඵලයන් කියලා දන්නේ නැහැ. ආනපනේ නම් ඵලයන් කියොත් යනවනේ. ආනපනේ පිටපයින් සතිය කැමතිනේ. වේදනාව පිටපයින් නැහැ. ඒ නිසා වේදනාව වගේ දෙයක හොඳ පැත්ත අනුග්‍රහ කරන පැත්ත දැනගත්තොත් නිටතරම ඉන්නවනේ. ඒ නිසා වේදනා අනුපස්සනා කියලා වෙනම අනුපස්සනා ක්‍රමයක් බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. ඒක ඔය සැප හොයන කෙනාට බෑ. ඒක ඔය මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේ ඉන්න කෙනාට අහුවෙන්නේ මේ සත්‍ය පුරුදු කරගත්තාට පස්සේ අරක එන්න පටන් ගන්නවා. හොඳයි අපි යමු ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ අද දින පරියංක භාවනාවට ඉඳගෙන ඉඳගත් විට ඉරියව්ව මෙනෙහි කරමින් සිටියෙමි. වරහන් ඇතුලේ මම දැන් මෙතන ටික වේලාවක් යනතුරු සිත gederට රැකියා ස්ථානයට අතීතයට අනාගතයට සෑමතැනම දිවුවේ. සතියෙන් ඒවා දෙස බලා සිටියෙමි. පශ්චාත්තාවපයක් හෝ අමනාපයක් ඇති නොයි. මේ සිතේ හැටි තමයි මොනවා කරන්නද ප්‍රශ්නාර්ථ ලකුණක් යන්න සිහිපත් වුනි. සතිමත්ව සිටීමෙන් ඉරියව්වම මෙනෙහි කළෙමි. ඉන්පසු සිත තැන්පත්ව යන අයුරුද සතියෙන්ම අවබෝධ වුනි. ටික වේලාවකදී කයේ ඇතිවන තදවීම, ක්‍රමා චංචල, කම්පන, විදුලි සැර වැදීම් ඇතිවීමෙන් නැතිවීමෙන් යන අයුරුද බලා සිටියෙමි. ඉන්පසුව ඇඟ රත් වී මුහුණෙන් දහඩිය ගලා යන සැටිද ඉන්පසුව ඇඟ කම්පණය වී තද සීතලක්ද දැනුනි. මේවා ඇති වී නැති වී යන අයුරුද දුටුවෙමි. සතිමත් බවින් සිටි අතර මේ නින්දත් නොනින්දත් අතර වූ දේවල් ලෙස අත්දැක්කෙමි. නමුත් නිින්ද නොගොස් නොගොස් බව හොඳටම විශ්වාසය. කාය ක්‍රමක්‍රමයෙන් සැහැල් වී නොදැනී යන බවක්ද වැටහුණි. නමුත් කිසිම බියක් නොදැනුනි. ඊටමත් ශාන්ත සුව පහසු බවක් දැනුනි. මෙසේ කොපමණ වේලාවක් සිටියාදයි කියා නොඇතහුණි. වරහන් ඇතුලේ උදේ 5ට පමණ භාවනාවට ඉඳගත්ෙමි. මෙසේ සිටින විට සීනුවක හඬක් ඇසුණි. ඈතින් ඇසුණි. මෙයට ඇස්සැරීමට අවශ්‍ය වූවත් ඇස්සැර ගැනීමට උවමනාවක් නොතිබිනි. ඉන්පසුව ආශ්වාස රැල්ලක් ගන්නවාසේ දැනුනි. මෙම ආශ්වාස රැල්ලටම කයේ ප්‍රසාරණයක් ඇති වුණු බව දැනුනි. එසේ කීප වාරයක් ආශ්වාස ප්‍රශ්වාසයේ පසුව ඇස්සැර ගැනීමට හැකිවිය. මෙම අත්දැකීම පෙර වතාවල ඇති වුවත් මෙතරම් හොඳට අත්විඳින්නටත් අත්විඳින්නට නොලැබුණි. සත්‍යමත්ව සිටි නිසා මේවා අත්විඳින්නට පුළුවන් වූ අයයි සිතමි. මා සක්මන් භාවනාව නිතර කරන සහ සතියෙන් දවස ගෙවීමට උත්සාහ කරන කෙනෙක්මි. මෙම අත්දැකීම කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. නැතර මේක ඉදිරිපත් කළ දෙන තොරතුරු වලින් මම හිතන්නේ අහගෙන ඉන්න කාටවත් තේරෙනවා. නමුත් මේක හොඳයි කියලා හිතනවා නම් මේක පොඩ්ඩක් ඇක්සලරේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට අනුග්‍රහ කරන්න පුළුවන්. මේකට උපකාර කරන්න පුළුවන්. ওই ලිපියේ මුල කොටසේ පේනවා හිත පිට යාම ගැන සඳහන් කරන උණුසුම් කම්පන චංචල ඉලෙක්ට්‍රික් ෂොක්ස් එන හැට විස්තර කරනවා. ටික වේලාවක් යනකොට පේනවා කය සංසිඳනවා ආනාපාන සංසිඳනවා. එතකොට සාන්ත බවක් එනවා කියලා. ඒ නිසා ඕනෙම සංසිද්ධියක හටගන්ම පැත්තක් තියෙනවා. ඊට පස්සේ ගෙවෙන පැත්තක් වෙනවා. ලියුමේ මුල කොටස කියන්නේ හටගන්ම පැත්ත ගැන. එතකොට පසු මැදට යනකොට ගෙවීම් පැත්තට රචනය මාරු වෙලා තියෙනවා. එතකොට සාන්ත කර තත්ත්වයක් එනවා. අවධානය වෙනවා ආයෙත් හට ගන්න පැත්තට හිත දාලා. බෙල් එකේ සද්දයක් ආවා ආනපානයක් ආවයි කියලා. ඒ නිසා සිද්ධියක් පටු කර ගන්න පුළුවන් නම් ආනපානෙ ගන්න නැත්නම් සද්දයක් ගන්න සද්දිති හැම වෙලාවෙම ඉන්නේ නැහනේ. මොකක් හරි එකක් අරගෙන මේක ගෙවෙන පැත්ත විතරක් බලන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. ආධුනිකයෙකුට මේක කරන්න බෑ. ගෙවෙන පැත්ත බැලුවොත් ඉඳගත්ත ගමන්ම රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපුවා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේ හිත පිට ගියාට පිට ගියේ කාපව නැවත එන එක සතුටක් නේ. පිට යන එක නම් කනදරයක් තමයි. කවදාකවත් ඕක අපේ හිත අල්ලන්නේ අපේ හිත ඒක අගේ කරන්නේ අපේ හිත ඒක ගැන වාර්තා කරන්නේ මේක ඉබේ එන එකක්ද මේ ඌමනාවෙන් ගන්න එකක්ද එහෙම නැත්නම් ආවට පස්සේ බලනකොට ඔය යනකොට දාලා ගිය තැනම වැඩපොළ තියෙනවද නැත්නම් කවිසිලාද ආහනේ ටික බලන්න එතකොට පිට යෑම කියන සංසිද්ධිය අවසානයේ කියන්නේ ඇතුළට එමනේ ආස්වාසය කියන සංසිද්ධියේ අවධානයේ ආස්වාසය ගෙවි යෑම ප්‍රස්වාසය ගෙවි යෑම. එතකොට බලනකොට පේනවා මේ හටගන්න හැම එකක්ම ගෙවෙන සුළු භාවයේ තියෙනවා කියන මූල ධර්මයට සාපේක්ෂව බැලුවොත් අපේ හිත දුක් ගන්න හිත පෘ탁ජන හිත සමුදේමයි බලන්නේ. ඒක නිසා ਸਰවඥාන් සඳහන් කරනවා හට ගන්න තාක් හටගන්නේ දුක. ඉතින් එවනම් ඒ දුකේ ගෙවෙන පැත්ත බලපන්. Nirodhe බලපන්. Nirodhe බලුවට පස්සේ පේනවා හටගන්ම පැත්තෙන් ඥාන පරිමේකම හරි වැරදි හොඳ නරක ඔක්කොම තියෙනවා. ගෙවෙනකොට කොයි එක ගෙවුණත් එකම රසය. විමුක්ති රසය. ගෙවෙන පැත්තේ වර්ග ભેද, ಜಾති ભેද, ආගම් ભેද මොකුත් නැහැ. හටගන්න පැත්තේ හැමදේම තියෙනවා. මේක වේදනාවක්, මේක සද්දයක්, මේක හිතවිල්ලක් ඕනෙම දෙයක්. එහෙම නැත්නම් මේක රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් කියලා. ගෙවෙන පැත්ත බලන්න. ඕනෙම වස්තුවක. ගෙවෙන පැත්ත බැලුවොත් ඒක එකමයි බුදුහමතුර දැකපු තාලෙමයි. රහතන් වහන්සේ දකින්න තාලෙමයි. ආර්යයන් වහන්සේ දකින්න තාලෙමයි. ඉතින් මේ දෙකම සමානව තියෙද්දී අපේ මේ කෙලෙස් වලට කැමැති හිත, දුක කැමැති හිත, දුක වඩන හිත, විචිත්‍රතාවයේ කැමැති හිත, වර්ග ભેදේ කැමැති හිත උල් කට උල් කර කර උපමා දම දම හට ගන්න පැත්ත කතා කරනවා. ඒ හට ගන්න පැත්ත එකක හරි ඉවර වෙන පැත්ත බලන්න කිව්වොත් ඒව අනේ ඒක ඉවර වෙන්න ඉස්සලා තව එකක් හට ගන්නවනේ කියනවා. ඇත්ත තමයි. නමුත් ගෙවෙන පැත්ත බැලුවට පස්සේ බලනකොට හැම එකම ගෙවෙමින් තියෙනවා. ওই එකෙත් එකම රසයයි තියෙන. ඒක ඔන්න ඔය ඔය හට ගන්න පැත්තට තියෙන රුචිය ගෙවෙන පැත්තට පරිවර්තන වීම තමයි යෝගාවචර ජීවිතයේ තියෙන තලතුණකම දක්ෂකම ඒක නිසා ඒ Nirodhe tatta විරාගයේ පැත්ත, ගෙවෙන පැත්ත බලන්න පුරුදු කරුවාට පස්සේ ඒ යෝගාවචරයට ධර්මයේ තියෙන ඉහළම රසය තේරෙන පටන් ගන්නවා විමුක්ති රසය. මේ කිසිම දෙයක් ස්ථිරව ඉන්න දෙයක් නැහැ. නමුත් හට ගැනීම පැත්ත බැලුවොත් දුක දෙනවා. ගෙවෙන පැත්ත බැලුවොත් විමුක්තිය දෙනවා. ඉතින් අපි කවදද මේ හට ගැනීම ගැන කතා කරන නැත්නම් මුල්ගල් තැබීම ගැන කතා කර කර ඉන්නව වෙනුවට තමයි උපදිනව ගැන කතා කරනකොට හැම තබන මුල්ගලක්ම අපරාධි මුල් බැලන ආස්තිලා යනවා. ඕව හැදෙන්නේ ඔය කොයි බබා හම්බුණත් මැරෙනවා. උදේ පාන්දර කාටද සන්නාලිය නෙමෙයි ඇඳුම වියන්නේ මේ ඊයේ ඉපදින කුරුඳුල් දුවටයි මේ සුදු සලුව වියන්නේ අන්තිමට කනකොක් පාටින් ඇඳ යාමේ මොකද මේ අප්සෙට් ගහගෙන සලුව යන්නේ ඒ දුවගේ සුදු මිනිය වහණ්ඩයි. ඒක ලියනකොට ඔක්කොම අඬා වැටෙනවා. කඳුළු පේරෙනවා. ඒ නිවනක් තියෙනවා. ආම්දරේ උතන ගෙවෙන පැත්ත කියන්නේ දැනීමේ ගෙවෙන පැත්තද? අරමුණක අරමුණ හැම වෙලාවෙම බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා. ඒකයි සංස්කාර කියන එක බුදුරජාණන්සේ පෙන්නන්නේ බෙල් ෂේප් කර්ව්. ඒකේ උඩම තට්ටුව විතරයි ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියන්නේ. ඒක විතරයි අපි දන්නේ. ඒක කපලා පෙන්නන්න පුළුවන් මේ ටික උඩ. ඒ ටික දැනෙන හරිය. නමුත් නොදැනෙන හරියක් තියෙනවා හට ගැනීම තා ගෙවීම. ඉතින් අර දැනෙන පැත්ත මැද පටන් ගත්තට පස්සේ බුදුහාමුදුරු කියනවා දැන් බබාගේ මන අපේ මන අපේ ඇති හට ගන්න දකින්නේ. ඔය මුදුම කුඩුම්බියක් බලන ගමන් හට ගන්න පැත්ත පොඩ්ඩක් බලන්න. එතකොට සෙන්සිටිවිටි එක බහිනවනේ පල්ලෙහාට. සෙන්සිටිවිටි එක වැඩි වෙන්න eBay. ඒ මට්ටමට රබාන හොඳට පදම් කරන්න ඕනේ. පදම් කරනකොට පේනවා දැන් සම්පූර්ණ ඔය බෙල් ෂේප් කර්ව් එකම පේනවා. නැත්නම් මේ පැත්තේ ටේල් එන්ඩ් එක පේනවා. උදාහරණයක් වශයෙන් හුස්ම රැල්ල ගත්තොත් හුස්ම රැල්ල ඇතිවීම හට හුස්ම රැල්ල කියලා කියන්නේ අපි මැද. ගොරෝසු තැන. නාස්පුඩු පුරවන යන තැන. ඒකත් අල්ලන්න බෑනේ. ඒක ඇල්ලුවට පස්සේ කියනවා ඒක නිතර එන්න අරින්න. ඒකල බලන්න කියනවා දැන් දන්නවනේ ඊගාට එන ආස්වාසයක් ගන්න. ඊගාට එන ආස්වාසයක් ගන්න. එහෙමනම් මේ ආස්වාසයේ හටගන්ම බලන්න දැනෙන්න Tamanට දැනෙන්න ඉස්සෙල්ලම කොහෙද එන්නේ කියලා. එතකොට ලොකු අවධානයෙන් බලන්න එපා. ඉතින් අර පොඩි ආම්දු කෙනෙකුට පස්සේ ආම්දුර කියනවා බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවධානයෙන් එය එන පෙර මග සිටියා හුස්මට අවධානය අපි යොමු කෙරුවා අරමුණක මුල මැද අග මම දුටුවා ක්‍රීඩකයා බෝලේ එනකන් ඉඳ ඉස්සලා බෝලේ අතින් එනකොල්ලා ස්ටඩි කරන්න එපා ඒ වගේ ආනපන කොහෙන්දලා දෙන්නේ? ඒකට යන්න හදනකොට එයා සතිය පිහිටවන්නේ තාම ආපු නැති බෝලයකටනේ. බෝලේ අතනේ නිකුත් වෙලා. තාම තමන්ගේ බැට් එකේ සීමාවට ඇවිල්ලා නැහැ. නමුත් මෙයා සකස් කරන්නේ ඒ එන බෝලේ බවුන්සර් එකක්ද? ෂයි බෝල් එකක්ද? ඔක්කොම කැල්කියුලේට් වෙන්න බෑ. ඒක මෙතෙන් ආවට පස්සේ බල්ල බෑ. ඒකට කියනවා අවධානය යොමු කරවන්න ඉසල බෝලේ මැදට බෙල් ෂේප් කවකේ උඩ කොන බලලා මේ පැත්තට යන්නේක. අපි මුල සහිත බලනවා කියන ඕක විද්‍යාව කියලා කියන්නේ ඔච්චරයි. ඒක දැක්කම මේ බැටිං කරගත්ත. හැබැයි ඊට පස්සේ කීත හැකි ඌ බෝලේ ගහලා තප්පර ගහන පස්සේ මම බැට් කරන්නේ. ඌ මොන බෝලයක් දැම්මත් මිනිහගේ බාල ඉවරනේ දැන්. උගේ අතින් බෝලේ ගිලිහිලා. ඊට පස්සේ බෝලේ න ස්ටඩි කරන තු ඌ ෂයි බෝල් දාන්නේ, බවුන්සර් දාන්නේ කියලා ඕට බැලන වැඩක් නැහැ. එම් බෝලේ නිකුත් වෙලා. මේක ස්ටඩි කරන්නේ අපි. පිච් එකට බයිනවා, බෝලකාරයට බයිනවා, දවල් වෙලයි කියන කෙනා බෑඩ් ලයිට් අපිල් කරනවා. මොනවා කෙරුවක්වත් අවධානයෙන් ඒ එන පෙර මඟ සිටියා. හුස්මෙට මන්තටින් අවධානය යොමු කරවා අරමුණක මුල මැදාග මම බැතුවා. අවුරුදු 13 පොඩි ආමරු කෙනෙක් කියන්නේ. ඉතින් ඒ වගේ ඒක බැලුවට පස්සේ බුදුහාමර හොඳට ගෙනලා ඔළුව අත ගාලා බලනවා අං කියනවද නැද්ද කියලා බලගෙන දැන් එහෙනම් අග බලපන් කියලා. අතින් යනකම් පොලිෂ් කරලා කරලා ඔළුවේ බලනවා අං තියනද කියලා. අං නැත්තම් කියනවා දැන් ඔබට ඔය ඔය ඔය කැලිබර් එකේ ඔය ඔය ভাইබ්‍රේෂන් එකේ බලත හැකි පටන් ගන්නකොට දකි කන තරම් සිංවේදී නම් ඒක මැද ගෙවාගෙන යනකොන බලන්න. එතකොට එයා බෝධිපාක එයා ඉන්නේ සේක භූමියේ ආර්ය භූමියේ ඉන්නේ. හැබැයි මේ දෙකෙන් තමයි එකට මේ ෆෝම් කරන්නේ. ඒකේ වායු මේ කර්මණේ කරන්නේ වෝම් අප් කරන්නේ වෝම් අප් කරුවට පස්සේ ඒක මජ්ජේ සූත්‍රයේ ලස්සනට සරුවචාන් සඳහන් කරලා තියෙනවා ආස්වාදේ මාස්වාසේ මුල ඒකාන්තය නෑ මැද හොඳට පේන ගොරෝසු අන්තය ඒකාන්තයක් මුල ඒකාන්තයක් ওই දෙකම අතරලා අගැල්ලීම මධ්‍යම ප්‍රතිපදාව මේ ප්‍රශ්න කියවන එක නා අප්සෙට් දැන් ඊගා ප්‍රශ්න මොනවා කියවයි දන්නේ නෑ ඒක තමයි මට තේරෙනවා මේ ප්‍රශ්න කියවිල පැත්තක තියේදී දැන් තෝල්කකම පැත්තක තියෙන නඩුකාරකම් බාර අරගෙන ඊළඟ ප්‍රශ්නේ ආවදට ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා uh, reporting of a sitting meditation experience and question venerable dhammajeeva swamin wahansa Yesterday, I, I sat down for sitting meditation. Immediately after an hour of walking meditation, I composed myself and within one to two minutes, I was with the breath. At the same time, a wave of uh, vibrational energy enveloped my face, neck, upper arms and chest. Simultaneously, a, a mental picture appeared in multicolor with clear details. A beautiful house uh, near an expanse of water with a mother and a child, full stop. I had never seen them before. They were moving about the house. This picture, this picture persisted in all its details for 45 to 50 minutes. During this episode, the sound of silence which I normally hear, increased in intensity and pitch. I checked my breath awareness throughout. It was present. The breath was hardly perceptible. Swamin Vahansa, can you please explain what this means? Am I on the correct meditation path or is this a mental, mental observation? This happened to me four years ago at a retreat. The teacher was not able to give an explanation. Thank you and wish you the blessings of the Noble Triple J. So whenever the mind becomes aligned, whenever the faith, energy and the, uh, the mindfulness get aligned, uh, you are going to get a broader spectrum. So I will put it in this way. The faith, itself is the brightness of the screen. The energy is the episodes changing mm, frequency. Mindfulness is the, the dramatic uh, nature of the individual actor. Concentration is the broadness of the screen. And mm, uh, wisdom is the understanding these four. And therefore, whenever these things align, in the broader screen, at time, mindfulness is there, vibration in the body is there, and the, the dream-like situation is there. So whenever it is happening, if you have a choiceless awareness, this is a kind of a concept. This is a reality. Mindfulness is a reality. This is a concept and this vibration is in between. So when, when such a situation given, the if you have any doubt or if you are an amateur person, always go for the reality. Once the reality give you the confidence and if you are sure at any time I can go to the reality, therefore I am not bewildered, but still at one corner, the concept is there. And in between you have the energy which can be a concept, can be a reality. So everything is there. Broader spectrum. Moment you have confidence, you let it happen as it is. But if you have any doubt, if you need any instructions, always take the refuge of the reality. That is what you know the history. That is what you know how you develop up to this point. So therefore, under such circumstances, untrained mind is attracted to the concept or dreamlike thing. Because it's very dramatic. It is something novelty. So that is the way you get eccentric. Or oh, vibration is a the, that is the source out of that. Only these both can happen. That is the kind of a uh, primordial energy. This you are not still master enough. So best to go for the uh, the, the thing which you can verify, thing you know the history, and let it happen. But when and where, listen carefully, when and where the confidence happen, don't seek the refuge of the reality. Let everything happen. Till the confidence comes, take refuge of your priority, uh, the reality. So therefore, the Lokohamsa used to say, the breath has two functions. One thing is to anchor your mind at the early stage of your city. You apply again and again to the breath because that becomes your benchmark. That become your reference point. And once that is become, ultimately when the faith, energy, mindfulness come align, and then the broader picture happen, there this bewilderment can happen. Bewilderment is a challenge. It's a, it's a task. When there happen, again mindfulness on the breath become point where you can verify and see, I am not dreaming. I am not fantasizing. I am, I am not in a hallucination. This is verifiable. So this is the second task of the second utility value of the breath. And after that, even that is not necessary. You have so much of confidence that the concept be as concept or reality be as reality or basic energy be there. Who cares? I have my faith. I have my confidence. Till that, make you the primary object. So this picture is... Uh are you saying that this picture is a kind of thought or? Concept. Concept. It's a concept because our mind is talk with the uh, pictures. It is talking with epithets. So not only he has seen the picture, but he has also observed so many activities going on. For that means he has given so much priority for that rather than your primary object. He is at danger now. The Buddha mentioned චක්කුණා රූපන්ති ස්වානේන නිමිත්තක් ආයි හෝති නාන බියංජනක් ආයි හෝති. යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං uppajjati පාපක අකුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රියං. භාවනා කර කර ඉන්නකොට when you are doing meditation this kind of a visual thing happen. You Buddha says don't go in detail. Don't go take uh, object out of that. moment you're going to do seek detail and digest it, unreasoned defilement is going to arise. Knowing that, don't let unreasoned defilement to arise so that don't look at the details of it. Don't go for the characters. Don't go for the manners. They are very attractive than the reality. So this is the point, the yoga, the yogi is, is the nibbana, is the hell. So which one you are going to select? So the yogi has a choice there, the will, the, the volitional selection. So they are naturally, safety is with the reality which helps you to come up to that point, that your primary object. So it's very subtle, it's, it's a, such a uh, challenge, it's such an important issue. So yogi, when it is going to happen, you don't know. The multi various varietal, broad spectrum picture is coming. And when it is happening, you must understand what is your ajyatta gochara aramuna. Your safety place is called oasis. It's called undefiled thing. It's called pure thing. And this time there are some attractive thing. Very dramatic. And it is naturally pulling. So there you have a chance. You have to understand if I am not instructed, this is more dramatic, this is more magnetic, this is more pulling. But if I am advised, if I have any choice, my refuge, my security is with the primary object. It is boring. It is not so attractive. It is like a married wife. I am not explaining what you are going to see. So therefore, under such circumstances, abide by your primary object. So in case of married married wife, you know, we can hear uh, wife shouting all the time. Yeah, that is thats that is that, that is you have the you have the person married, not the wife marrying you. So you have to you are answerable. Picture like this son. That is sure. That is that I have both sure, sure because I am unmarried. You understand? If you are unmarried, you have a complete option, full option. but you are the person get hooked up. තේරලා තියෙන්නේ මේ හාමුදුරු කලින් හම්බුනේ නැහනේ අපිට. ඒක ඒක තමයි. මේ මෙතෙන්ද වැඩිපුර ගෑනු කට්ටිය ඉන්නේ මොකද කියලා දන්නවද භාවනා කරන්නේ? ඒගොල්ලෝ දන්නවා හාමුදුරු කලින් හම්බුනන වැඩි තට්ටු. It's only භාවනා මධ්‍යස්ථාන කියලා you go and see all the time 80% female. හම්දේ දැන් මෙතික් අහපු ප්‍රශ්න වලින් එක එක්කනාට එක එක විදිහ අත්දැකීම් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ මූණේ කොම් පිදුවනවා, ඔළුව නලියනවා, গিitar ගන්නවා, අරවා මේවා එක එක ඒවා හම්දේ. දැන් මේක දැන් හැමෝටම වෙන වෙන ආකාරයේ අත්දැකීම් ලැබිය යුතුද නැත්නම් මේවා කාටත් ලැබිය යුතු අත්දැකීම් පොදුවේ වට කියනවා රූප සංඥා කියලා එක එකන එක එකනේ වල වැලියුස් දෙනවා දැන් මේ කාම ලෝකයේ එක එකනාගේ හොබීස් වෙනස්නේ. බුදුහාම කියන කෙලස් කියලා. ඔක්කොම කෙලස්. හැබැයි යා කියන මේක මට කෙලෙසයක් නෙවෙයි. මේක නැත්තම් මට ඉන්න බෑ. මේක තමයි මගේ හොබිය කියලා. ඉතින් එයාට ඒක ජීවිතයක් වගේ. ඉතින් ඒ නිසාට පොදු නමකුත් තියෙනවා. මේකට පෞද්ගලික නමකුත් තියෙනවා. එක එකනට බත් වෙන ටික උනා චිත්ත නියාමයක් වතන වැඩ කරන්නේ. concept එක එන්න පටන් ගන්නවා. reality එක මේ පැත්තේ තියේදී අරසාවට තියේදී අපි concept එකට දුවලා අපි අන්තිමට පටලවා ගන්න හැටි බුදුහාමරණ පේනවා. බුදුන්සේ කියනවා අමාරුයි. ওই දෙක දුන්නාට පස්සේ ඇත්තටි මිනිස්සෙක් දුවන්නේම ඕකට තමයි. ඒක ෂුවර්. ඔබට පුළුවන් නම් ඕක තමයි ওই සීල ශික්ෂාව නෙවෙයි මේ. ඒක මෙතෙන්දී අදාළ නැහැ. දැන් මේ මේ ප්‍රඥා ශික්ෂාවට යන්නේ දෙකක් තුනක් තියෙනවා. මේ තුන තියෙන එකේ what you see that you are. ඔබ මේක කැමති නම් ඔබ කාමයට කැමති. ඔබ මේකට කැමති නම් ඔබ අරසයි. මේ එනර්ජි එක තමයි මැද තියෙන්නේ. ඒකෙන් තමයි මේ දෙකම හැදෙන්නේ. ওই ভাইබ්‍රේෂන් එක. එක එක නයි එක එක විදිහට දකිනවා. ඉතින් බුදුරජාණන් කියනවා මගේ එකම ඩියුටි එක තමයි ඔතෙන්ට ගියාට පස්සේ සම්පූර්ණ soul responsibility upon you. I have nothing do can do. I am completely separate person. So I am not the savior. I am giving you advice. On the spot you have to put the correct switch. ආම්දනේ එක්කනට මේ දැනෙන ප්‍රමාණයන් තමන්ගේ තියෙන කෙලෙස් මට්ටම් අනුවද වෙනස් වෙන්නේ. ඒකට කියන්නේ parallel universe කියලා. දැන් කැවස් එකේ යුනිවර්ස් කියන කතාවක් තියෙනවානේ. මේක සූර්ය ග්‍රහමණ්ඩලය. ඒ වුණාට අපි හැම කෙනාම ජීවත් වෙන්නේ අපේ අපේ ලෝකෙනේ. ඒක නිසා මේ මේක ඇතුළෙම දැන් ලෝක කීයක්ද? හැබැයි මෙයාගේ ලෝකේ මට කියන්නේ ගියොත් ඉතින් communication upset. මොකද මම ඉන්නේ මගේ ලෝකයක් බැහැ. එයාට සිද්ධ වෙනවා මම මගේ ලෝකෙන් ඇදලා අරගෙන යාගේ ලෝකෙට දාන්න. කෝකත් දෙකම පිස්සුනේ. ඒ නිසා තේරුම් ගත්තොත් ඔබ තව ජීවිතයට ඇඟිලි ගන්න හදනවයි කියන්නේ මොන අවුලක්ද කියලා. එයත් ඉන්නේ දැනටම අනාගන. උඹත් ඉන්නේ අනාගන. ඒ මන්දිරට ගිහලා උඹ අනුන්ගේකට ඇඟිලි ගන්න හදනවා. බුදුහාමුදුරුවෝ විතරක් දන්න නිසා ඇඟිලි ගන්න කියන නිසා කියනවා මේ එක එකනා තමන්ම වාගත්ත ලෝකේ ජීවත් වෙන්නේ. ඒක එයා හිතන එක ලොකුම අයිතිවාසිකම කියලා බුදුරජාණන්සේ කියන හැබැයි ඉන්නේ හීනෙක, ඉන්නේ ඩෝප් වෙලා. ඉන්නේ මත්තල මොන් දන්නවනම් මේක මේ තමන් ජීවත් වෙන හීනෙක කියලා. සු කවදාද අහවෙන්නේ මොකද්ද යථාර්ථය කියලා? දැන් දැන් දැන් හොයන්න වෙලාවක් නැහැ මොකද තමන් මේ මවාගත්ත ලෝකේ වැඩිසිකවත් ඉවර නැහැ නේ තාම. ඒකත් අතෘප්ති කරවන්නේ මැරෙන්නේ. යථාර්ථයක් හොයන්න වෙලාවක් නැහැ. දැන් බුදුරජාණන්සේ පෙනී හිටිනවා. උඹලට උමාව පේනවද? මෙන්න පුළුවන් නම් ඕක හීනයක් බව දැකපන්. එච්චර භයානක චැලෙන්ජ් එකක් නෑ ජීවිතේ. කාට හරි කිව්වොත් උඹ ඉන්නේ මවාගත්ත ලෝකෙක. නැත්නම් උඹට පිස්සු කියලා විනාශයි. අම්දුනේ මම හිතන හරි වැදගත් කාරණයක් ඒක මොකද අපි පොත්වලත් කියලා තියෙනවා මේ කියනවා එලි දකින්න අර එහෙම කියලා. සමහර වාඩි වෙන්නේම හැමෝම එලියක් බලාගෙන. මගේ ජීවිතේට එලි දැකලා නැහැ හැමදෙන භාවනා කරලා. එලි දැක නැහැ මේ අනුලා කියන්නේ ලයිට් පිල කියලා නැති. ඊළඟ ප්‍රශ්නෙට යන යනවාද හැමදෙන? ඒක හොඳයි. තමයි හැමදෙන ලයිට් බිල් ගේපු නැති කතාව එක විපීතයකදී උන දෙයක්. නෑ දැන්ලා තමයි මට කිව්වේ මං ඉතින් කීප වලකට කිව්වා. මේ ළඟදී කියනවා මේ එක්කෙනෙක් කිව්වා මේ මේදී ඕක්ලන්ඩ්ේ කණාමැදිලියක්වත් දැක්කේ නැහැ කිව්වා. ඉතින් මං කිව්වා මේ වගේ ප්‍රශ්නයක් ආවා අපි යන්නේ දනිතුන් වල ඒ නෝන මාත් එක්ක කියනවා පොඩ්ඩක් ලයිට් බිල් එක බලන්නයි කියලා ලයිට් බිල් එක ඉවරට පස්සේ එළියට මම හිතන්නේ සභාවට ඒක මම ඉතින් ඉක්මනින් ඒ කතාව කියන්නම් මේ තුන් අපි මමත් එතන හිටියා. අපි තුන්දෙනෙක් කතා කරගෙන හිටියා. එක යෝගාචරයක් කිව්වා අනේ මට ඉස්සර හොඳට ලයිට් පේනවා දැන් පේන්නේ නැහැ කියලා. එපාර එතන හිටපු තව යෝගාචරයක් මේ මේ මේ එතන ඉන්න හැමදේ මේ ඉන්නේ මේ මේ නෝනා. නෝනා කිව්වා එහෙනම් ඔයා ලයිට් බිල ගෙවලා නැතුව ඇති කියලා. ඉතින් මට ඒක කිව්වේ අනුලා. මම කියන්නේ දැන් අනුලා මට කියලා දුන්න පාඩමක් විදිහට තමයි මම කියන්නේ. නෑ අපි එන උනා බේරමු දන්ලටම අන්ලටම වැඩිච්ච අය වදින වැඩිලා. හරි ආන්දර ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන භාවනාව වඩන්නෙක්මි. මගේ සිත ඊතා ටික වේලාවකදී සමාධියට යන අතර සමාධියේ යම් ප්‍රමාණයක කාලයක් සිටීමටද පුළුවන්. සමාධිගත වූ සිත සමාධියේ නොඇලී විපස්සනා භාවනාව දෙසට යොමු කරගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් යටහත් පිළලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔය මේ ඔය කියන සමාධිය ಜಾති දෙකක් තියෙනවා. එක පටන් ගන්න ඉස්සලා කියන්නේ සපත සමාධිය විපස්සනා සමාධිය කියලා. සමත සමාධියේ තියෙන දුර්ලභමක් විදිහට පෙන්වන්න පුළුවන් ඒක හරි මැග්නටයිසින්. ඒක නිකාන්තිය කියන ධර්මතාවයේ තියෙනවා. ඒක නැති වෙච්ච වෙලාවට අඬනවා ලැබුණාම සතුටු වෙනවා. ඒක ටිකක් බරපතලයි සමත සමාධි. විපස්සනා සමාධියේ සමාධියත් අවශ්‍යයි. ඒකට කැමැති. හැබැයි යා දන්නවා මේ සමාධියෙත් මුලැමැදාග තියෙනවා කියලා. හට ගන්න වෙලාව බොහොම සැපයි. ඉන්න වෙලාවේ සැප නැති වෙනකොට දුකයි කියලා දන්නවා. ඉතින් ඒ නිසා මේ තියෙන සමාධිය දැන් තමන් ওই බුද්ධ විද්‍යාන සමාධිය ඇති වෙනකොට පවතිනකොට සැපයි නැති වෙනකොට දුකයි කියන සමාධියක්ද නැත්නම් ඒ බව දැකලා ඒක පිළිගන්න කැමැති සමාධියක්ද කියලා කිව්වොත් මම හිතනවා ඒක සබාවට අත්දැකීමක් වෙයි අතරක තොරතුරක් වෙයි කියයි. මොන જાති සමාජයක් ගැනද කතා කරන්නේ? ස්වාමිනහස මේ මට එහෙම දැන් මම ඊයේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මේ මට මගේ අර ශරීරෙ නිකන් දෙපැත්තට ඇදිලා වගේ ගිහිල්ලා මාව නිකන් ගැස්සිලා හැරිලා වගේ ඉතින් මට දැනගන්න ඕනේ මේ ඇත්තට මම විපස්සනා විදිහට මම විපස්සනා භාවනා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද්ද ඒ දෙකේ විපස්සනා භාවනාවේ සමත භාවනාවේ තියෙන වෙනස නැත්නම් මොකද අපි හරියටම කරන්න ඕනේ? ඔය අපිට මං කියපු එක මම නැවත වෙන විදිහකට කියනවා. යම් වෙලාවක සතිය පැවැත්මක් හිතුනොත් සතිය කියන්නේ බොහොම කැඩි කැඩි යන එකට කියනවා අක්ෂණ මාත්‍ර සතිය. නැත්නම් බෑ ඇටෙන්ෂන් කියලා ඒක ගැම්ම ගන්නෙ නැහැ. ඉතින් අපි අනුග්‍රහ කරනවා පුළුවන් විදියට ඒක වැටි වැටි ඇවිදින බබා වැටෙන්නේ නැතුව ඇවිදින්න පුරුදු කරන්න. ඒක තමයි සති අඛණ්ඩ භාවය කියන්නේ සති ප ဋ ාණය කියන්නේ. ඉතින් ඕක තමයි සමාධිය කියන්නේ. කැඩි කැඩි වෙච්ච සතිය කාගේවත් උපදේශයක් නැතුව ආධාරයක් නැතුව ඒක දිගට යන්න පටන් ගන්නවා. කඹේ ඇවිදිනවා වගේ, බයිසිකලයක් පදිනවා වගේ. එහෙම නැත්නම් වැටි වැටි ඇවිදින බබෙක් වගේ. එතකොට එයාට කියන්න පුළුවන් මට මේ පියවරෙන් අතෙන්ට යන්න පුළුවන් කියලා අන්න වගේ විශ්වාසයක් එනවා. එහෙම සමාධි જાති එකයි තිබුණ බුදුහාමුදුර ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා බුදුහාමුදුර අලුත් එකක් හඳුල්ලා දුන්නා. බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සලා තිබුණ එකට සමත සමාධිය කියන එහෙම නැගිටලා යන්න පුළුවන් ගමට එයා ප්‍රිය කරනවා. ආයේ බැරි වෙලා හරි වැටුනොත් විශාල පාඩුවක් වෙච්ච විදිහට සලකනවා අයියෝ මම මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය හදාගත්ත සමාධිය කියලා. බුදුරජාණන් සඳහන් කරා ඔය සමාධියක් තියෙනවා. එහෙම වැටුණට නැවත හදන්න පුළුවන් බව දන්නවා. කැඩෙන එක කැඩෙනවා. ඒක ස්වභාව ධර්මේ මම කැඩුණට ගණන් ගන්නෑ මම බලන්නේ කැඩුණා කියලා පශ්චාත්තාප වුණොත් හදන්න මට ක්‍රමසාවිදි පහළ වෙන්නේ නැහැ කැඩුණා කියලා පශ්චාත්තාප නොවි හිටියොත් මයිලක තියෙන ලක්ෂයක් ක්‍රමසාවිදි මේක හදන්න එතකොට ඒක අපි කියන විපස්සනා සමාධි කියලා. ඒ කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධි. ඔය දිගට බලාපොරොත්තු වෙන කැඩි කැඩිමයි එන්නේ. දන්නවා ඒක. කැඩිච්ච අවයි ගන්නොත් මං හදනවා. එතකොට පළවෙනි එක ලැබීම දුක සැපක් නැතිවීම දුකක්. මේ දෙවෙනි එකේ එහෙම නැතිවීම දුකක් කරගන්නේ මොකද ඥානය යාට උදව් කරනවා. කැඩෙනවා. ඒකට මම ලෑශ් වෙලා යන්නේ. මම ඒ විතරක් නෙවෙයි ඥානෙ පාවිච්චි කරනවා කැඩිච්ච එක හදන හැටිත් කාටවත් අහන්න නැතුව. අන්නේ දෙකෙන් දෙවෙනි සමාධිය සෙල්ලක්කාර සමාධියක් කියලා මම කියනවා. අන්නේ සෙල්ලක්කාර සමාධිය සැප නැහැ. අර සමාධිය විතර සැප නැහැ. සූස්තිය නැහැ කියලා මම කියන්නේ. ඒක ටිකක් නරක වචනයක්. ඔය ගැහුවට පස්සේ උන්ටට වැදිලා කුමාරපදමට ඉන්නේ සූස්තිය නිකන් ආතල් එකේ. මේකේ ආතල් එක නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අදත් මම ඒ අත්දැකීමක් අත්දැක්ක නිකන් එතෙන්ට ගියාම මට හරිම සතුටුයි. ගොඩක් මම සතුටින් හිටියා ගොඩක් වෙලා. ඉතින් um, ඒ සතුට අත්විඳ ඒක දැන්. ඒකෙන් අයින් වුණාමත් මම ඒ සතුට ඒ සතුටක් තිබුණා ස්වාමීන් වහන්සේ. ඒ අයින් වෙන වෙලාවේ Tamanට ඒ අයින් වීම Tamanගේම දරුවා Tamanගේ අත් දෙකේ මැරෙනවා බලාගෙන ඉන්න පුළුවන්. මේ දරුවා වදන්න විතරයි කැමති මැරෙනවා දකින්න කැමති නැත්තම් උණ්ඩට අම්මා කියන්න බෑ. ඒක මාතෘත්වය නෙමෙයි. මාතෘත්වයේ කියවන තුනම බාර ගන්න සන්නාලියනේ සන්නාලියනේ කාටද මේ හිමිතිරි යාමේ යන්ත්‍ර කියන්නේ ඒ ඊයේ ඉපදෙන කිරිදුවට තමයි. ඒ ඉතින් මල මල ගෙදෙට්ට මේ මගුල් ගෙදෙට්ටත් එවුවා රෑන ගිරාතට සේමරු වින්යොත් වර්ණ දාලා වේන. දැන් අන්තිම දවසේ කනකොක් පාටින් හැන්දෑ යාමේ තුනටම ඇඳුම වෙනවා. අහගෙන ඉන්න කට්ටිය ඇඬුවට දෙන්න හදන්නේ රබින්ද්‍රනාත් tagore ඔබ වැදුවනම් දැනගන්නේ ඔක මැරෙනවා. ඉතින් ඒ වගේ අපි ආයාසයෙන් ඇති කරගත්ත මේ සමාධිය Tamange අතේම මැරෙනවා දැකලත් නෑ මම මැරුණා කමන්නේ ඔය සදාකාලික වෙනසක් නෙමෙයි මට ආයෙ නැගිටවන්න පුළුවන් කියලා විශ්වාසයක් එනවනම් ඒකට අපි කියනවා සෙල්ලක්කාර සමාධිය එහෙම නැත්නම් විපස්සනා සමාධිය. ඒ සමාධියේ තියෙන කෙනාගේ සමාධිය වැඩෙන්නෙම කැඩෙන වාර ගන්න වැඩෙන්න වැඩෙන්න. කැඩෙනවල අලුතෙන් හදන්න පුරුදු වෙනවා. පරෝපදේශ රහිතව. ඒතුට යාදන්න මේ සමාධිය කියන එකත් අනිත්‍යයි. කැඩෙනවා. කැඩුණාට පස්සේ හදන්න පුළුවන්කම සමාධිය නෙවෙයි ප්‍රඥාව, වීරිය. නැත්නම් සතිය. ඒ ටික නැති වෙන්නේ සමාධිය කරනකොට. හැබැයි පළවෙනි එක නම් සමාධියට තියෙන අධිකාතාව නිසා කැඩෙනකොට අර තේරම හොදපාලුවට ලක් වෙනවා. ඉතින් මම තවත් එකක් කියනවා ඌට තමයි මම බැනුම් ආන්නේ. අර තමත සමාධියට ගැහණු සමාධිය කියනවා. මේකට පිරිමි සමාධිය කියනවා. මන් දන්නවා මන් දන්නවා ෂුවර් මන් දන්නවා. ඒක තමයි වටිනා කතාවක් හන්දේ. <laughs> ඉතින් මම ඕක කියන්න කියලා අමරාවතියේදී අමරාවතියේ නන් කෙනෙක් ඒ මූණ රතු කරගෙන නිල් පාට වෙලා කෙලින්ම මට යුද ප්‍රකාශ කරා. ප්‍රකාශ කළේ කව ස්වාමීන් වහන්සේ අපි මේ බටහිර ඉපදිලා මේ කෙස් බාණ්ඩ අපි දීපු ෆයිට් එක අම්මට තාත්තත් එක්ක ඒක ලියලා මෙතෙන් ඇවිල්ලා ඔබ වහන්සේ ආවට පස්සේ කියනවා පිළිවිඳ විතරයි විපස්සනා තියෙන්නේ නිවන් දකින්න පුළුවන් නේ කියලා මොකද්ද මේ කරන කතාව කියලා මම කිව්වා මේ සමා වෙන්න මේ ඉංග්‍රීසි භාෂාව මගේ භාෂාවක් නෙවෙයි ඔයගොල්ලන්ගෙන් ඉගෙන ගත්තේ. වැරදුනා ඕකට කියන්නේ කොහොම මැස්කියුලිනිටි ෆෙමිනිටි කියලා. ඥාන වේදම කියන්න එපයි කිව්වා. ඇහුන්නේ ඇහුන්නේ ඇහුන්නේ. ඥාන සමාධියේ නෑ නෑ ඥාන සමාධියේ සූස්තියට ළඟයි. ඉතින් ඒක කියනකොට සමහරු කියනවා මේ ගෑනු ඉන්නවයි කියලා පිරිමිණක තින් ඉපදිච්ච. උණ්ඩ විපස්සනා හරියනවා. බලන්න ඕනේ තැනක විපස්සනා කරන අල්ලන ගෑනු જાතිය උන් මට හරි ආසයි. මමත් උන්ට හරි ආසයි. ගෑනු ආදරය කරන්න විතරයි පුළුවන්. වැඩ ගන්න බෑ උන්ගේ. අර ගෑනු සමාජයේ තියෙන අය හරියට ආදරය කරගෙන ඉන්න පුළුවන්. සල්ලපනොම වංශාන්ද සේසෝමි ගුණේනා තේසෝමි ඇති වැඩන්නේ අපා. අර වෙරිම නැගිටිපති උන්ට පොළවේ ගහ ගහ වැඩ ගන්න. උල උන් උන් ළඟේ අනිවාර්යයෙන්ම සමාධිය කැඩෙනවා. එතෙන්දි තමයි මම බලන්නේ මේ මනුස්සයා භාවනා කරන එකෙද්ද මට වාර්තා කරන්නේ මූණ අට කරගන්න no hope. වැඩ නැහැ කියලා වැඩ නැහැ. මොකද එයා හැමදාම අබ්බැහියක් තියෙන මේ සමාධි බොහොම ආයසෙන් උපදෙපා. ඒක නැත්තම් නැහැ. ඒක තමයි සම්භාවනා කරන්න කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ ඒක නැතිකරන්න කොච්චර උත්සාහ කරා. හැබැයි බුදුරජාණන්සේ ඒ සමාධියේ තියෙන රසය ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ කියන්නේ ආර්යසත්‍ය මාර්ගයේ අවසානයේ තියෙන්නේ සම්මා සමාධිය. මේක කැඩෙනවා කැඩනකොට හදන එකයි පෞරුෂත්වය කියන්නේ. ඒකයි ක්‍රමසහවිදි කියන්නේ. ඒකයි ප්‍රතිපදා කියන්නේ. ඒකයි ශිල්ප කියන්නේ. ඉතින් ඒකන බලාපොරොත්තු කැත්තෙම නෑනේ කැඩෙනකොට අඬනවනේ. යාර කියලා දෙන්න නෑ. කැඩුනට මිනිස්සු සදාකාලික හානියක් වෙලා නෑ. අමුද්‍රව්‍ය තියෙනවා. ඕකෙන් ආය හදපන්. ඉතින් අසජ්‍ය හාමුදුරුව හොඳටම අවධාන වේලාවේදී ධ්‍යාන හතරෙන් ඔක්කොම රෝගය යටපත් කරන හිටියා. අනේ මරණ මොහොතේ එනකොට ධ්‍යානයක් නැති වුණා මරණ වේදනාවයි දරා ගන්න බැරුව බුදුරජාණන්සේට පණිඩක් ඇරියා මට මොනම හෝප් එකක්වත් නැහැ මම බලාපොරොත්තු සුන් වෙලා බින්දුවට බෑ ඉතින් බුදුරජාණන්සේ හොඳ වෙලාවට අපේ හොඳ වෙලාවට වඩිනවා එනකොට මර ඇඳේ නැගිටින්න බලනවා බුදුහාමරට වරිණිට වශිකනා අසදී දාගන්න එපා අපි ඉන්නේ බොහොම අමාරු අවස්ථාවක. ඉතින් හැතපිලා ඉන්න වට රෝගයක් තියෙන නිසා මට ස්තුති කිව්වෙ නැතුවට එහෙම නැත්නම් වැන්දේ නැතුවට ප්‍රශ්නයක් නැහැ කියලා බුදුරණන්සේ ඒකේ දීලා කියනවා මොකද ප්‍රශ්න අනේ බලන්නකෝ ස්වාමීන් වහන්සේ මුළු ජීවිතේම පැවිදි වෙලා ධ්‍යාන ලැබල මට එන හැම ප්‍රශ්නයකදීම මම මේ සමාධියට ඉත දාලා බේරුවා. මේ මෑතක් වෙනකන් තිබුණා. දැන් බලන්න මම දන්නවා තව පැය කාණකේ මම මැරෙනවා. එකම සමාධියක්වත් නැහැ. මුළු ඇඟම වේදනයි. පුදුමාකාර දුකක් ඇති වෙනවා මෙච්චර හදාගත්ත සමාධිය දැන් නැහැ නේ. එම්මට උදව්වට තියාගෙන හිටපු දෙය. ඒතර බුදුරජාණන් චහනෝ මහා අස්සදී මේ අනෙකුත් ශාසනවල වගේ සමාධියම අවධාන ඵලයේ කියලා හිතාන දුව මෙච්චකල් මහානකම් කෙරුවේ. සමාධියද කෙලවර කියලා හිතාන්නේ. මේ සීලෙට මොකද වෙලා තියෙන්නේ? සීලෙට නම් මොනක්වත් වෙලා නැහැ. එහෙනම් මිනිස්සු සීලේ තියෙන මිනිහට ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන් නේ. සීලේ කැඩලා නැහැ නේ. සමාධිය නිෂ්ඨාව කරන දෙහිතිය කියලා. ඒ ටික අහනකොට rahat වෙනවා. රහත් වෙලා බෙන්වම් පාන. ඉතින් ඒක ලොකු සංචෝය සමථ විදර්ශනා භාවනා මාර්ගය ඇදලා දාලා පෙන්නලා තිනවා. මේ අපි සමාධිය දෙන්නම් කියලා තමයි රිට්‍රීට් වලට කට්ටිය ගෙන්නන්නේ. ඇත්තටම ඇඩ්වර්ටයිස් කරනකොට කියනවා ඒක. එන්න සූස්තියක් දෙන්නම්, ඒට ආතල් එකක් දෙන්නම් කියලා. ඉතින් කට්ටිය ආතල් එකට එනවා. ආපුවම මෙන්න සෑන්ඩ් ෆ්ලයිස්. ඕන්න අනිකාණ්ඩ වැසිකිලියක් නැහැ ළඟ. ඉතින් කච්චල් තමයි. ඉතින් කියනවා මේකේ තියෙදි කොහොමද ওই සමාධියක් ගන්න දවසලා කියන මොනවද මේකේ තියෙන gedara හිටියන රැට කාලා බුදියන්න තිබ්බා මේක මගුලයි කියලා. අද කාට හරි කිව්වත් එම හරි. ඔය කැඩුනට දරුවා හදන්න පුළුවන් බලවන්. අතනත් බලපන් මෙතනත් බලපන් කියලා ඒක ඩිංගිත්තක් දශමයක් අබමල් ට්‍රේනුවක් හදලා දුන්නා නම් උගලට අම්මා පවත් දුන්නේ නැති දායදයක් අපි දෙන්න හදන්නේ. ඒක ඒක විකිනෙන බඩුවක් නෙවෙයි. ඇත්තටම නංගි පෙන්නලා අක්ක දෙන එක කරන්නේ. හම්දනේ මේ දැන් හම්ද දේශනා කරා ඇති වෙනකොට සැපයි නැති වෙනකොට දුකයි කියන. දැන් විපස්සනා භාවනාවේදී අපි කොහොම හරි ත්‍රිලක්ෂණේ අපිට අවබෝධ වෙන්න ඕනේ. අනිත්‍ය දුක්ඛානාත්ම කියන එක මම මං හිතන්නේ මං හරි කියලා. එතකොට දැන් හම්දනේ හුස්ම රැල්ල දිහා අපි උපේක්ෂාවෙන් බලන් ඉන්නකොට හුස්ම හුස්ම රැල්ල නැති වෙනකොට ඇයි දුකක් දැනෙන්නේ? දුකක් නෙවෙයිනේ. උපේක්ෂාවෙන් බලන් හිටියානම් අපි ඇලිලා ගැටලා නැත්නම් අපි හිතන්න හුස්ම අල්ලවෙන් අල්ලගන්න බැරි කෙනෙක් හිටියා කියලා භාවනාදී ආනපනිය අහුවෙන්නේ නැති කෙනෙක් හිටියා. එයා ඉතින් බොහොම අමාරුවේ මොනවා හරි දහං ගැටයක් දාලා ආනපනිය ඇල්ලුවා කියලා හිතන ඉතින් ලොකු සතුටක් නේ යාට දැන්. දැන් ඔක්කොමල බුදුහාමරත් බුදුනේ ආනපනිය ඔන්න මට බැනවා. දැන් ඕක නැති වුණාට පස්සේ මනසට දුකක් එනවනේ. ආයාසයෙන් උපේපු කෙනෙක් නම් නැති වෙනකොට දුකයි. ඒ වගේම හොඳට ආහනපානෙ දැනෙන කෙනෙකුට සමාධිය ඇති වෙලා නැති වෙනකොට එකක් දුකක්. දුක. ඒතකොට ඒක මගේ බබානේ. ඒ ඒ මම කියා ගැනීම හතරේ මේක තියෙන්නේ. ඒතකොට නයි දුක ඇති වෙන්නේ නේද? එතකොට බුදුරජාණන්සේ සඳහන් කරන ඔය ඔය සැපයි ඔය දුකයි 100ට 100ක්ම සමානයි සමානයි. මේ ලෝකේ මොනම සිද්ධියකවත් සැප දුක ඇති වෙනසක් නැහැ. බලන බැල්මේ හැටි. සැප දුක නීති පෙරලේ රියතකලිත ලෝකේ ඒක එක රෝදේ කරකිනවා. ඉතින් අපිට තැපම හොයනවා නම් පේන්නේ දුකමයි. රහඳනේ අනාත්මතාවය කියන්නේ මේ කරන්නේ මම කියන කෙනෙක් නෑ එතන කියන එක. ඒක එහෙම සිදුවෙන මේ මේ න්‍යාය ධර්මික න්‍යාය ධර්මෙම ඇල්ලුවා නම් සමස්තය ඇල්ලුවොත් කවදාවත් අනාත්ම නෙක කොටසක් මම කියා ගන්නවා. ඒක කියනවා විශාල ගලන ගඟක එක දිය පිහිරක් විතරක් ඉක්මනට යන්න ගියොත් දියසුලියක් ඇති වෙනවා. එක දිය පිහිරක් විතරක් ඉස්සරහන ගියොත් දියසුලියක් ඇතන. ඒ වගේ තමයි මේ මුළු සමස්තය ඇල්ලුවොත් අපිට කිසිවක ප්‍රශ්නයක් එන්න විදිහ. මොකද සමස්තය ඉතින් අපි ගමන් කරන එකක් නෙවෙයි. නමුත් මේ සමස්තය කොටසක් අල්ලනවා. මේක මගේ වෙයි කිය. මේක මගේ අධිරාජ්‍ය. මේක මට ඕන විදිහට ඕන කියලා. ඒතරේ සමස්තය කොටස මම කියා ගන්නවා. හැබැයි කොහෙද බවුන්ඩරි කියන එක දන්නේ ඒ කොටස් කර ගැනීමට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පෘ탁 කියලා කියන්නේ කොටස් කරලා ගන්නවා මේක. සමස්තය බලන්න බෑ යාට. මොකද එයාගේ මනස හරි පටුයි. එයා ඉන්න ශේෂ්ත්‍රය ආරක්ෂාව පිණිස තමන්ගේ ගඳ ගස්ව ගන්නවා. කුකුළු ඉන්න තැන කුකුල් ගඳ ගස ගන්නවා. ඌරෝ ඉන්න තැන ඌරු ගඳ ගස ගන්නවා. එළුව ඉන්න තැන එළුව ගඳ ගස ගන්නවා. අපි හඩු ගඳ කියලා කියන්නේ. ඔය ඌරිලව ඉන්න තැන උන්ගේ ගඳ ගස. ඒක උන්න හරි ආසාවක් තියෙනවා. ඒ වගේ මේ මුළු සමස්තය බලන්න අපිට බැරිකම නිසා බැරි නන්නේ ඇත්තටම ඕනේ නම් කරත හැකියි. නමුත් අර කොටසක් අල්ලන්නේ ඒක අල්ලගත්ත මදිවට ඒක මම කියා ගන්න හදනවා. ඉතින් අල්ලගත්ත දවසේ ඉඳලා මේ මම කියාගන්න ගන්න ප්‍රයත්නය යම්තා අසාර්ථකද? එහෙම නැත්නම් ඒක තත්‍ය දෙවෙන නොවන දෙයක්ද? ඒ තාක් විඳවනු. පුළුවන් නම් සමස්තයට යාවෙන්න ඒ කියන්නේ ගංගානම් ගංගිල මුහුදට යාවෙන්න. මුහුදට යාවුනාට පස්සේ ආයේ කිම් මගේ කියලා රකින්න දෙයක් නැහැ නේ. එහෙම නැත්නම් අපි හිතන්නේ මිනිස්සු අපි. ගැහණු පිරිමි උඩ නරක හොඳ නරක ඔක්කොම තියෙන එක වෙනම දෙයක් නෑ. දැන් <clears throat> මිනිස්සු කියලා හිතන බෑ. ඕන තැනකට ප්ලග් වෙන්න පුළුවන්. නමුත් බැරි වෙලා හරි. අපි වර්ග ભેදයක් දැක්කොත් අපි ප්ලග් වෙන්නේ නෑ. මනුස්සකම ඉන්නේ නෑනේ. ඒ නිසා බුදුචානන් සඳහන් කරලා තියෙනවා මේ සංයෝග පරිయోగ විయోగ විయోగ සංයෝග විయోగ පරියාය සූත්‍රයේ මේ ලෝකේ මිනිස්සෙක් ගෑණියෙක් කියලා හිතා ගන්නවා නම් එයා හිතාගන්නේ මෙන්න මේ ලකුණු අටෙන් ඒ වැඩිම ඒකට පොහොර දම තමයි ඉන්න එක තමයි. ඒකෙන් අදහස් කරන්නේ පිරිමි පතනවා කියන එක. පිරිමෙක් හිතනවා මම පිරිමියෙක් කියලා. ඌට තියෙන ඒ ලකුණට විතර ඌගේ වැඩිම ඒක පෝෂණය කරනවා. හැබැයි ඒ කියන්නේ ගෑණියක් පතනවා කියන එක. ඒ ප්‍රාර්ථනාවේ සැපකුත් එනවනම් කවදා කොහෙන් ගැලවෙන්නද කියලා. බෑ උත්තරයක් තියෙනවා හැමදේම ඇති වෙන්නේ නැති වෙනව දන්නවනම් උද්‍යප්පේ ඥානින් එහා පැත්තට ඥාන පිරිමි නැහැ. තියෙන ශක්තිය ඒ ශක්තිය වලට අපි නන්දාගෙන ඒ ප්‍රශ්නිකුත් නෑ මේ මේ නාඩගමට ඇඳලා ඉන්නවා මම උඹ උඹ යස මම සුබ ප්‍රශ්නේ නෑ රජුරෝ යා මෙයා දොඩ බාල ටික වෙලා ගියන් දොඩ බාල සිංහාසනෙට යනවා රජුරෝ ගේට්ටුනේ ඒකේ ප්‍රශ්නේ නෑ එතකොට දන්නවා වෙන නාඩගමක ඉන්නේ කියලා. නමුත් මේ නාඩගම රියලිස්ටික් කරගත්ත ගමන් වැඩේ යස සහ සුබ වෙනවා. අපි යන් දීගා කරේ. යමහා ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේ යෙදීමේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරන අවස්ථාවේදී වෙනත් අරමුණු සිතට එමින් භාවනාවට බාධා පැමිණි. පියවර 20ක් පමණ සතියෙන් සක්මන් කළත් එය නොකඩී තබා ගැනීමට අසීරුයි. එම නිසා වම දකුණ ලෙස මෙනෙහි නොකර අරමුණු වලින් තොරව ගමන් කිරීමට සිතාගත්මි. මෙම ක්‍රමය නිවැරදිද? සක්මන් භාවනාවෙන් වේත්තේද අපගේ සිතුවිලි පාලනය කිරීමමද මේ මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. ඔය මෙතන වැරදි මත දෙකක් මත රචනය ගොඩනගලා තියෙන්නේ. භාවනා කරනවා කියන්නේ හිතවිලි පාලනය කරනවා කියන එක වන්නස් හිතවිල්ලක් එහෙම එකක් කිසිම තැනක නැහැ. ගොඩනෙක් හිතන්නේ මට කවදා හරි හිතවිලි නැද්ද දවසේ මං ගිහලා භාවනා කරන්න මේ හිතවිලි තියෙනකම් බෑ කියලා. එහෙම නැත්නම් කියනවා මේ භාවනා කරපු ගමන් හිතවිලි නතර වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා පුදුමාකාර දුකක් විඳිනවා. දෙක දැන් ආනාපානේ කියන අරමුණ අරගෙන සතිය පවත්වන්නල් දෙනවා කඩ කඩ වෙලා යන. මම ඇවිදිනවා කියන එක අරගෙන ගියාම කඩ කඩ වීමේ බාධා අඩු වෙලා තියෙනවා. මේ දෙකෙන් කොයි ඊටවෙද වැඩියෙන් සතිය පවතින කියලා මට තේරෙන්නේ කරපෙන්න ඒ වචන කියන්නේ නැත්තම් මට මේකේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. Tamange sati ධාරාව වැඩිපුර වෙලා පවත්ත ගන්න පුළුවන් උනේ ආනාපාන වශයෙන් බලනකොටද නැත්නම් සමස්තයක් වශයෙන් මම ඇවිදිනවා කියන ඉරියව්ව ඉන්නකොටද කියලා මම අහනවා ප්‍රශ්නයක්. මේ මට මොකද ඇත්තටම දැන් පරයන්කේදී හොඳට භාවනා වැඩෙනවා කියලා දැනෙනවා. ඒ වුණාට සක්මන් භාවනාවේදී එහෙම දීර්ඝ කාලීනව කියන්නේ සෑහෙන වෙලා යනකම් ඒක වෙන්නේ නැහැ හරියට. මම සක්මන් භාවනා වැඩිපුර කරලත් නැහැ. ඉතින් මම එකම දැනගන්න ඕන සමිනහස මේ අර පියවර 20ක් විතර මට යන්න පුළුවන් සතියෙන් ඒ වුණාට ඊට පස්සේ ගොඩාක් සිතුවිලි එනවා හිතට ඒක පිටත් යනවා ඊට පස්සේ මම දැනගන්නවා හැබැයි මම සිතුවිලි පිට මේ කියන්නේ මම භාවනාවේ නැහැ කියලා ආයේ නැවතත් භාවනාවට යොමු වෙනවා ඒකේ නිවැරදි ක්‍රමයක් තමයි ඔබ වහන්සේගෙන් මේ නිවැරදි ක්‍රමයේ වශයෙන් යෝජනා කරලා තියෙන්නේ එහෙම වම දකුණ වශයෙන් බලන්නේ නැතුව යන බව නිකන් දැනගෙන කරනවා. මේ දෙකෙන් Tamanට හිතෙන්නේ වැඩි වේලාව සතිය පවතිනවායි කියලා. හිත දෙස් දෙන්නේ නැතුව පවතින්නේ මේ පොදු වශයෙන් මම ඇවිදිනවා කියනකොට නැත්නම් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් යනකොටද? පොදු වශයෙන් ඇවිදිනවා කියන්නේ. ඒක කරන්න. සාමාන්‍යයෙන් කියන්නේ ඒක තමයි උපදේශයේ. Taman සක්මන්ට ගිහිල්ලා ටිකක් එහාට මෙහාට ඇවිදින්න. මම දැන් ඉඳගෙන නෙවෙයි. මම ඇවිදිනවා. ඒකේ හිත ඇල්ලුවාට පස්සේ ඒක ඇතුලේ තියෙන ඉනර් සර්කල් එකක් තමයි වම දකුණ කියන්නේ. ඒක ඇතුලේ තව ඉනර් සර්කල් එකක් තමයි ඔසවනවා තබනවා කියන්නේ. ඒක ඇතුලේ තියෙන තව ඉනර් සර්කල් එකක් තමයි ඔසවනවා යවනවා තබනවා. ඒක ඇතුලේ තියෙන තව ඉනර් සර්කල් එකක් තමයි ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවා. ඒක නිසා අපිට බුල්සයි එකට තියන්න බැරි වුණාට ටාගට් කරන්න බෑ. ලෑල්ලට වදිනවනම් ආධුනිකයට ඒක ලොකු සාන්තියක්. මොකද උඟ ආධුනිකේ කර මේ අනුපූර්ව ප්‍රතිපදාව කරන්නේ. පටන් ගන්නවා මැද තැනකින්. ඒ යා නුසුදුසෙක් නේ. යාට පුළුවන් ආපහු රිවර්ස් ගියර් එකට දාලා මම ඇවිදිනවා. මම ඉඳගෙන නෙවෙයි. ඒක අල්ලගත්තට පස්සේ තේරෙනවා ඇවිදින බව දන්නා තාක්කල් ලකුණු 100 100ම ලැබිලා. ඒතකොට හිත තියෙන හිත තියෙන ස්පාසුවේ. කරගන්න බැරි වැඩක් කරලා පශ්චාත්තාප වෙනවට වැඩිය මේකට අපේ ගණන් සර් කිව්වේ මම එච්චර ගණන් වලට දාගන්නේ මැට්ටා විභාගෙට ගියාට පස්සේ ලේසිම ගානකට නම් හදපන් ඒතුළු වල ජොලියක් එනවනේ ඊට පස්සේ ඊගාව ගාන ගනි මේ ගණන් පත්ත දෙවුවා අම්මට උඩ මේක දෙවුවා හුම්ම ගන්න බැරි වුණා කිව්ව ගම ඉවරයි ඩාඩි වැටෙන්න ගන්නවා සට සට ගාලා මගේ ප්‍රශ්න පත්‍රය හැමදාම බ්ලේන්සුවක් කියලා වාඩි වෙනවා ඉඳ ගන්නකොට ඩාඩි දානවා යන්න නොදැන මොකොත් නැහැ. මේම කිය මේ දැන් ඉතිහාස ප්‍රශ්න පත්‍රයට ගියාම ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉව අහලා තියෙන. ඉතින් ඔබ දන්නවනේ. ඉතින් ඩාඩි දාන. එහෙමනේ දන්න දැනින් පටන් ගන්න. ඒක දැන් වම වම දකුණ එහෙම මෙනෙහි නොකර අපිට තබනවා තබනවා කියලා එහෙමත් ඒක තමයි පොදුවේ. දෙකම එකට. ඒක මෙහෙම නිකන් ටෙක්නිකල් වර්ඩ් එකේ කියනවා. ඇවිදිනකොට වම දකුණ දෙකම එක පියවරකට ඇවිදිනවා කියලා අපි බාර ගන්නවා. ඇවිදීම එක මෙනෙහි කිරීමක්. ඇවිදිනවා ඇවිදිනවා. ඉතින් දැන් මේක පදන් උණයි කියලා හිතන්නකො මේක ඇල්ලුවා. මේකට අපි එළඹුවා. ඊට පස්සේ අපිට තේරෙනවා දැන් ඇවිදින බව දන්නවනම් ඊගාව ආභ්‍යාය තමයි ඇවිදීම දෙකට දාලා මෙනෙහි වම දකුණ. වම දකුණ. එතකොට ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දැම්මා වගේ. ගියර් එක. එතකොට පෙට්‍රල් පිච්චෙනවා අඩුයි. වේගය වැඩි දැන්. එතකොට දැන් වැඩ දෙකක් ඒ කියන්නේ two dimension වැඩ කරනවා. දැන් මේක ගියාට පස්සේ හරියේ නෑනේ. ආපහු දාන්න එකට. මම ඇවිදිනවා. හරියනවනේ. එහෙනම් කියන්නේ වම ඔසවනවා තබනවා. ඔසව දකුණ ඔසවනවා තබනවා. එතකොට four dimension යනවා. එහෙම නැත්නම් මෙහෙම තියෙතරයි. ඇවිදිනවා කියන පොදුවේ වෝල්මනේ අනේක විතරයි පේන්නේ. gediya pitin ඇවිදිනවා කියලා අපි ඔකට කියනවා. ඊට වම දකුණ කිව්වට පස්සේ මෙයාට discriminative knowledge එකක් ඕනවා. වමයි දකුණයි වෙන් කළ අඳුරන්නේ කොහොමද? වමට දකුණ වෙනස් වෙන්නේ කොහොමද? මිනී කරන විතර නෙවෙයිනේ. වෙනේ කිරීම විතක්ක නම් මේ ਵਿਚාරය තමයි වම දකුණ වෙනස් කරන බලන්නේ. දැන් ඒක සීසන් වෙලා. ඒකට පුරුදු වුණා නම් ඔසවනවා තමනා කියලා මිනී කරන විතරක් නෙවෙයි එසවීමෙන් තැබීම වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට තව තොරතුරු තොගයක් ලැබෙනවා. තව මිනී කිරීමක් වෙනවා. නැත්නම් ෆෝකෝල් මෙනෙහි කිරීම. මේක පුළුවන් නම් ඔසවනවා යවනවා තබනවා. ඒ හැම මෙනෙහි කිරීම පාසම වෙනස් තොරතුරු පැකට් එකක් හම්බ වෙනවා. ඒක ගන්න නැතුව මෙනෙහි කරලා ගිහලා වැඩක් නැහැ. එහෙම ගියාට පස්සේ ආට තේනවා දැන් රූපේ වශයෙන් යන්න පුළුවන් මෙච්චරයි. මේ එසවීමට ඉස්සලා එසවීමේ කැමැත්ත කියන එකක් පහළ වෙනවා. යැවීමේ ඉස්සෙල්ලා යැවීමේ කැමැත්ත කියන එකක් පහළ වෙනවා. තැබීමේ ඉස්සෙල්ලා තැබීමේ කැමැත්ත කියලා. ඒකට ඔසවන්න හිතෙනවා ඔසවනවා. යවන්න හිතෙනවා යව. මේකේ කෙලවරක් නැහැ. මේ කරන්නේ ඩයිවර්සිෆයි කර කර අරමුණට හොඳට සමීප වෙලා අරමුණට ආසන්න වෙලා බලනකොට පේනවා මේක ක්‍රියාවක් කියලා gediyak ගත්තට ඉස්සෙල්ලා එහෙම එකක් නැහැ. රාශි රාශි අංශු අංශු කොට කැඩි කැඩි යනවා. හැබැයි අංශු අල්ලන්න බෑ සතිය නැති හිතට. ඉස්සෙල්ලා සතිය අල්ලන්නේ gediy පිටින්. අල්ලලා දෙකට කපලා බලන්න. දෙක හතරට කපලා බලන්න. මේ තමයි විභජ්‍යවාදී කියන්නේ රිඩක්ෂනිසම් කියලා කියන්නේ මේ තමයි විද්‍යාව කියන්නේ. ඉතින් බුද්ධජනනාංශ මේ අල්ලපු දේ අපේ අපි කරන්නේ අපි පටන් ගන්නවා තර්ඩ් ගියර් එකෙන් පික් කරන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ පල්ලම කරා. තර්ඩ් ගියර් එකේ පික් කරලා ප්‍රශ්නයක් නැහැ. නමුත් කන්දක තියෙන තර්ඩ් ගියර් එකේ පික් කරන්න කිව්වොත්, තැන්නක තියෙන ලෝඩ් කරලා පික් කරන්න කිව්වොත් ඒතකොට වාහනේ දෝෂේ නෙවෙයිනේ. අන්න ඒ වගේ ඒ ආනත තලයේ වලලා වැඩ ගන්න පුළුවන් හොඳට පුරුදු වුණාට පස්සේ. සාමිනහන්ස දැන් ඔය සක්මන් භාවනාවේදී ඉස්සෙල්ලම දැන් පොත්වල එහෙම තියෙනවනේ දැන් සක්මන් භාවනාව කරනකොට ඉස්සෙල්ලම වම දකුණ කීක යන්න ඊට පස්සේ <coughs> ඉස්සෙල්ලම වම දකුණ කීක යන්න ඊට පස්සේ ආයිත් පොතේ අර කාල පරාසයක් නැති නිසා ඊළඟට කියනවා උස්සනවා ගෙනියනවා කියලා තබනවා කියන්නේ ඊට පස්සේ උස්සනවා ගෙනියනවා තබනවා කියලා කියන්නේ ඉතින් මමත් මුලින් මුලින් පුරුදු වෙනකොට අර බණයිදි කියනකොටත් ඒ විදිහට කියනකොට දැන් එහෙම කියන්න හදන ඔන්න දැන් පේලියක් දෙකක් යනවා වම දක්න. ඊට පස්සේ දැන් ඇති කියලා හිතලා ආ දැන් උස්සනවා තබනවා කියලා යනවා. ඉතින් ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කිව්වනේ ඔහේ යනවා කියලා ටිකක් ඇවිදින්න කියලා. ස්වාමින්වහන්සේ මං හිතන්නේ මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට මට ඒක හරි ශක්තියක් වුණා. මම කිසිම බලාපොරොත්තුවක් නැතුව වම දකුණ කියන්නේ නැහැ. උසනවා කියන්නේ නැහැ. මොකක්වත් කියන්නේ නැහැ. නිකං ඇවිදිනවා. පැයක් විතර ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ ඒකට යොමු වෙලා උස්ගෙන් උස්සනවා තියනවා කියන එක ඔටෝමැටිකලි එනවා වගේ ගතියක් එනවා. ඊට පස්සේ ඒකත් ඔහේ යනවා. ඒකත් මම ගණන් ගන්න. මට ඒක ඉබේ එන එකක්. එතකොට ඊළඟට උස්සනවා ගෙනියනවා තබනවා කියන එකත් ස්ලෝ ඩවුන් වෙලා ඉබේ එන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක මම හිතන්නේ අර අපි පොතපතින් මුලින් දකින්නකොට අපිට හිතෙන්නේ වම දකුණ කියලා කියනවා ඊළඟ පරිච්ඡේදයේ තියෙනවා උස්සනවා දබනවා කියන එක. ආ ඒක කරන්න ඕන කියලා අපේ මනස ඒකට ඒක කරන්න ඕන කියලා අපි හිතනවා ස්වාමීන් වහන්සේ. හැබැයි අර ස්වාමීන් වහන්සේ කියන්නේ කොහේ යනවා කියලා යන්නේ කියලා. ඒක මන් දන්නේ මට නම් හරි ශක්තියක් වුණා. මොකද ඒක යනවා යනකොට කකුලේ විතරයි සිහිය තියෙන්නේ. ඊට පස්සේ මේ වම වේ දකුණ කියන එක ඉබේ වැටහෙනවා. ඊට පස්සේ ඒත් යනවා ඔහේ යනවා. යනකොට ඊට පස්සේ මම දකිනවා දැන් කකුල උස්සනවා. ගෙනියනවා තියනවා ඒක කරන එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ නිකන් කරන විදියට. ඉතින් මම හිතනවා ඒක මම හිතුවා මට කියන්න ඕනේ කියලා එක්ස්පීරියන්ස් එක හොඳයි කියලා. නේද ඒකදී නොකිය වෙන පැත්තක් තියෙනවා. අර කලින් වරද්දාගත්ත නිසා තමයි gediy pitin ඇවිදින එක Tamanට වේ අවුට් එකක් උනේ. කලින් තටමලා තිබුණ නැත්නම් අපි එහෙම කරන්නේ නැතු කොච්චර කල් ලෝකේ ඇවිදලා තියෙනවනේ. අහුවෙන්නේ නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු සක්මනේ නොකර ඇවිදිනකොට gediya පිටින් තමයි බලන්නේ. බැලුවට අහුවෙන්නේ නැහැ. එයා ඉස්සලා තටමඬ ඕනේ වම දකුණ කරන්න බෑ. ඔසෝන තබන කොන්න ඒ මද අලිය මදයට හරා. ඒකත් බෑ. ඕම කරන ඉඳන් දැන් ගුරුවරටත් බැන බැන පොතටත් බැන බැන ඉන්නකොට කවුරු හරි කියන පිස්සු කෙල්ලමක නිකන් එහාට මෙහාට ඇවිදපන් කියලා. අන්න ඌ බුදු වෙනවා. මම හිතන්නේ හැමදෙම ඔක්කාරී හම්දුරු දේශනා කරා මේ ආනාපාන භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා මං වාඩි වෙලා ඉන්නවා කියන මේ ශරීරය ගැන මෙනෙහි කරන්න කියලා. ඒක ඒක මං හිතන්නේ ඒ වගේම දෙයක් තමයි හරියට ඒක ලොකු පන්නරයක් වෙනවා ඊට පස්සේ හුස්මත් දැනගැනීමට. එක වෙලාවක මේ දෙකටම මං දන්න ඔය දෙන්න බඳපු දෙන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔය දෙකටම සපෝට් නෑ මං කියන්නේ ඒකට ප්‍රශ්නයක් නෑ මේකේ මං කියන්නේ. මං කියන්නේ කලින් වරද්දාගත්ත නිසානේ ආනපානේ බලන්න කියලා වරද්දාගත්ත නිසානේ නිකන් ඉන්නකේ ජොලියක් තියෙන්නේ. මේක හොඳ ලස්සනට සිද්ධ වුණා. මම තිබ්බ අවුරුදු 19 ළමයි පන්ති 24 දිනක රිට්‍රීට් එකක් මේ පොඩි ආමතොත් වාඩිනවා අඹුලුවාවේ. මම කවදාවත් කරලා නැහැ. මං කරේ ගිය ගාමම රෑ 8ට දුන්නා පැය පැයේ දේශනාව. ඉන්ස්ට්‍රක්ෂන් පහුවෙන්ද උදේ ගියා. මුන් අර කොල්ල කොල්ලොත් කරටක් දාගෙන පාක් එකේ වෝක් යනවා වගේ කතාව කතාව කතාව කතාව මට නේද ඇඟේම අලු ගඟේ නටනවා. කිල්ලෝ නෙවෙයි කොල්ලෝ. කිල්ලෝ කතා කරනවා අඩුයි. කෙල්ලෝ කතා කරනවා මට ඇත්තටම වැඩිපුර අනුකම්පාවක් තියෙනවා උන් කෙරේ. මම දැන. පස්සේ හොඳ වෙලාවට ඉන්ස්ට්‍රක්ෂන් මේ ඕගනයිස් කරපු ලේඩි කතා කරලා කිව්වා සාංශානීය කරුණාකරලා ඉවසන්න. මේ ළමයි නැතිකමට හදිසියෙ ළමයි ටිකක් ගෙනලා කරන වැඩක් කියලා. දැන් තුන්වෙනි දවසේ වෙනකොට මේ ඔක්කොටම සක්මන තේරුණා. ඒ කියන්නේ අර මුල් මුල් දවස්වල තිබුණා හරි කෝච්චි පාරේ බස් එකක් යනවා. ඊට පස්සේ ඩිස්කෂන් අන්තිම ඩිස්කෂන් එකේ ඉවර වෙලාදී මම කිව්වා ඔයගොල්ලෝ මේක අපේ ජීවිතේ පළවෙනි කරපු වැඩේ කියලා. එක කෙල්ලක් බැනලා ලියලා තිබ්බා මට. ඔය කුණු හරවේ පළවෙනි දවසේම කිව්වනම් පළවෙනි දවසේලා භාවනා කරන මොනවද මේ ස්වාමීන් අපිට කිව්වේ? දුන්නේ බෑයේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම මේ මේ මේ වැඩි හිටි අයගනේ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ බලනකොට ඒ ඕගනයිස් කරපෙන්නාගේ මදුව ලියලා තියෙනවා. මං කිව්වා අනේ ඔන්න කෙල්ලගේ විතරයි පාඩමක් ගන්න පුළුවන්. ඒ කෙල්ලෙන් අප මොකද්ද ඉස්සෙල්ලම කිව්වනම් හොඳයි කියන්නේ කියලා. ඊට පස්සේ කෙල්ල කියනවා වරද්දාගත්ත නිසාලු ඒක හරියි. මුල් මුල් වරද්දාගත්ත නිසා. ඒක නිසා අපි ඔක්කොම බබා වෙන්න ඕනේ. ඔක්කොම අහිංසක වෙන්න ඕනේ. ඔක්කොම හිතන්න අරගයි ෂුවර් ඇන් ෂොට් එකම මෙතඩ් එකක්වත් නැහැ මේකේ. එහෙම තිබ්බනම් බුදුහාමුදුරුවෝ කෙලින්ම රාහුල කුමාරයට දෙනවනේ. රාහුල කුමාර අවුරුදු 15ක් නටුවානේ. නිසා මේ භාවනාදී කරන වැරදි ටික විතරයි ගුරු රැවෙන්නේ. එනිසා බය වෙන්න එපා. කාට හරි හය ස්පිරිට් එක දුන්නයි කියලා හෝ තනුකම එක දුන්නයි කියලා බය වෙන්න එපා. ඒ මනුස්සයා ඒතියෙදි කරනවනම් අන්න උන්ද දිනනවා. අනේ නේ හාමුදුර හරණයි ඒ ඉන්ස්ට්‍රක්ෂන් හරණ කියලා නොකරනවනම් ඌ කොහොමදත් නොකරන එකේ. ඒ මනුස්සයත් එක්ක ගමනක් යන්න බෑ. ඒ නිසා දෙන එක දෙන්න. ඒ කියන්නේ සමූහෙට එන්නේ ලොවත් වාඩිලා ඉන්න කියන්නේ. අනේ මට බෑ. ඕගොල්ලෝ කතා කරන්නේ හයි රායන්කස අයිරයින් මොකොත් ඔන්නේ අඹ කරලා බලපන්. බැරි වුණාට පස්සේ තමයි ඕල්ටර්නටිව් එක වැඩ කරන්නේ මේ ලෝකේ තුවන්නේ සාපේක්ෂතාවයක. Tamange අත්තරදි ප්‍රමාණයට තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. අත්තරදි විසිකරණ එක සදා සොත්ති. ඉවරයි. ඌට ගොඩ එන්න බෑ. ඌ අත්තරද කියනවනම් ආගෙන ඉන්න කෙනාට තේරෙනවා ඒ පැත්තට වැටෙන බෝලේ මේ පැත්තට එන හැටි එන්නේ අපි දන්නේ සෙල්ලම් කරන්නේ නැහැ. ඒ උංගදෙනෙක් කියනවා නෑ මේකට ස්ටෑන්ඩඩ් මෙතඩ් එකක් ඇති. ටෙක්නිකල් රයිටින් එකක් ඇති මම කියන්න එකක් විපස්සනාට විතරක් it's completely electric completely ad hoc completely spontaneous දෙපැත්තම ලැහත් වෙලා ගියොත් ගමනක් තියෙයි ඒත් හැබැයි රණ්ඩු වෙවි දබර වෙවි යාළු වෙවි යන ගමනක් කවවම කවදාකවත් ෂුවරන් ෂොට් මෙතඩ් එකක් තියෙන්න බෑ මොකද මේ හිතක් එක්ක වැඩ කරන්නේ ඉතින් අපි මෙතන මේ වැඩ මේතනම රිට්‍රීට් කීයක් කරලා දාද මේ කියන ভাইබ්‍රේෂන් එක ගන්න. හිතනවාද කාට හරි වෙන තැනක මේක කෙලින්ම ඉම්ප්ලාන්ට් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ ඒ කියන්නේ අර අර මේ ධර්ම ගැඹිරත්වේ නැතිකමින් කරන කතාව. මේ අපි යොදවපු දේ පිළිබඳව නොදැනුවත් කරන කතාව. ඒ නිසා ඇත්තටම මා උදෙත් කතා කරා චන්ද්‍රිකත් එක්ක අපි ඉස්සරහට කරනකොට අපි මේ මේම කරමු කියලා. නමුත් කිසිසේත්ම හිතන්න එපා. ඒක තමයි හොඳම ක්‍රමය. අපි දන්න ටික එකතු කරලා දෙනවා. ඒ නැත්තම් මට හරිය ක්‍රමේ මම දෙනවා. නමුත් කවදාකවත් හිතන්න එපා. මිනිස්සු කම්මං සත්‍යේ විභජති යයිදන් හීනම් පනීතවා කර්මානුකූරව සත්‍යය බෙදලා තියෙන්නේ හීන ප්‍රණිත ලස්සන කැත ඒ අනුව මේ ධර්මය වැඩ කරනවා මුත් ඒක නිසා ඒ පටන් ගන්නකොට වැරද්දට කමන්නේ හැබැයි වැරද්ද මෙහෙමයි කිරුවේ මෙහෙමයි වැටුනේ කියන එක කියන්නේ නැතුව ඒ ගුරුවරයාට බෑ කරෙක්ෂන්ස් දෙන්න ඔය බගාන්තේ ක්‍රමේ වැරදි මට වෙන ක්‍රමයක් කියන්නේ කිව්වට ඒක නෙගටිව් ඒක නාස්තිකයි නෑ මේකයි කරේ. මෙන්න මේකයි වැරද්ද කියලා ප්‍රමාණ කරන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම කියනවා නිවන් දකින්නට වැඩිය වටින දේ. ඒක තමයි ත්‍රිපිටකය කියන්නේ. මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ අන්න වගේ වරදිලා හදාගත්ත තැන. ඇයි මෙච්චර බුදු වෙච්චි සරුවච්ච බුදුහාමුදුරන කෙලින්ම කියන්න බැරි? කීප වෙලාවල් තියෙනවා. ඇයි මෙච්චර ධර්ම සේනාධිපති සාරිපුත්‍ර සංසාර කරන්න බැරි? නෑ මේක රේගිය ක්‍රමයට දෙන්න බෑ. මේක මේ ලීනියර් සිස්ටම් එකට හැන එකක් නෙවෙයි. ටෙක්නිකල් රයිටින් ලයින් එකට. ඒ නිසා කීතයක ටෙක්නිකල් රයිටින් ලියන්න පුළුවන් හැම එකම බොරු. ලීනියර් සිස්ටම් එකට යන එකම තීසං. manussත් වෙනවා. manussත් මේ ට්‍රික්ස් එක වැඩ කරන්නේ. ඒක মালටි ඩයිමෙන්ෂනල්. ඒ නිසා එක ස්ට්‍රෑන්ඩ් එකක් දිගේ අපි ගත කරාට මේ වගේ ස්ට්‍රෑන්ඩ්ස් කොන්ඩිකේට්ස් වගේ ලක්ෂ ගණනක් තියෙනවා. ඒකෙන් අල්ලගත්තට පස්සේ ඒක අනිත් පැත්තට දාලා ඩයිවර්සිෆයි කරන එක තමන්ගේ වැඩේ. ඒ නිසා මේකේ භාවනාවේදී තියෙන ලස්සනම කැලල වැරදින එක. ඒකෙන් කියවෙන්නේ හියුමිලියේට් කරන්න එපා කවුරක්වත්. ඒ එහෙනම් බෑ කරන්න. පොඩ්ඩක් ජොලියට ටිකක් කරාට කමක් නැහැ වැඩි කරන්න එපා. දැන් ඔය දෙන්නට ආයෙ කතා කරන්න දෙන්නේ ප්‍රශ්න කියවන්න. ඊළඟ ප්‍රශ්නට යමු ආන්දරේ. ගරු ස්වාමින් වහන්සේ කරුණාකර සක්මන් භාවනාව ගැන මම තේරුම්ගත් කරුණු නිවැරදිදයි පහදා දෙන්න. පළවෙනි එක අපි භාවනා කරන්නේ නැති දවස්වල වරහන් ඇතුලේ අවුරුදු දෙක දෙකක් තුනකට එහා අපි යනකොට ඇවිදිනකොටත් ඔහේ ගියා. නමුත් අතීත අනාගත සිතුවිලි ගොඩාක් සිතේ තියාගෙන. දෙක දෙවෙනි අවස්ථාවේදී අපි යන බව දැනගෙන සිතුවිලි සිතුවිලි සිතුවිලි වලින් පුළුවන් තරම් අයින් වෙලා එක අරමුණක වම දකුණ ආදී වශයෙන් සක්මන පුරුදු කළා. තුන්වන අවස්ථාවේදී ස්වාමින් වහන්සේ දේශනා කළ අරමුණක් දෙස දිගින් දිගටම බලා සිටින විට එය නැති වී යන බව ඒ කියන්නේ දැන් මේ දකුණු වම් පය ආදී නැති වී ගොස් ඇවිදින ක්‍රියාව පමණක් සිදු වෙනවා කියලාද මේක මේකටද ඔටෝ පයිලට් කියලා කියන්නේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේක හොඳ ඉදිරිපත් කිරීමක්. ඉතිහාසානුකූලව නමුත් මේ වම තියෙන උඩ දකුණ නැති වෙනවා දකුණ තියෙන උඩ වම නැති වෙනවා ඊට පස්සේ මේ ඇවිදිනවා කියන එක ඉතුරු වෙනවනේ ටික වෙලා ගියට පස්සේ ඔකත් නැති වෙනවා ඒ ඇවිදින බවක්වත් නැහැ. ඒක බොඩි නොලෙජ් එකෙන් සිද්ධ වෙනවා. තමන්ට මේ වෙමි කියන එක විතරක් ඉතුරු වෙනවා. ඉන්නවා. ඇවිදින්මින් ඉන්නවාද ඉඳගෙන ඉන්නවා ඒව මොකක්වත් නැතු වෙනවා. ඒක නිසා මේ විදිහට මේක මේ බර්ඩ්ස් අයි view එකට වගේ එහෙම නැත්නම් මැදට මේක abstract වෙවි abstract වෙවි abstract කේ යනවා. ඉතින් මේවා එක එපිසෝඩ් එකක් විස්තර කරන එක හරි හොඳයි. ආධුනිකයෙකුට එහෙම විස්තර කරන එක හොඳයි. නමුත් ওই විදිහට මුළු චිත්‍රෙම එක එසේ එකට දාන්න බෑ. ඒව යන්නේ different dimension paradigm එක shift වෙවි යන්නේ. මේ කතා කරන language එක වෙනස් වෙනවා. grammar වෙනස් වෙනවා. paradigm එක shift වෙවි shift වෙවි යන්නේ ඒ paradigm එක ඇතුළේ consistency එකක් නැහැ. shift වෙවි shift වෙවි යන්නේ ඒක අනිත්‍යතාවය manifest වෙන හැටි. අපි හදනවා මේකේ දිත්‍ය theory එකක් හදන්න. හදපු ගමන් අනිත්‍ය සංඥාව නැති වෙනවා. අපි ගොත් ඔක්කොටම හරියන මේක විතරයි හරියන හරියන ගේ ඉතින් එතන අනිත්‍යතාවයක් නැහැ. අපි ගොත් මහසි ක්‍රමෙමයි. ඒ නැති ඒක නිට්ටය වෙනවානේ. මෝගු ක්‍රමෙමයි ඒක නිට්ටය වෙනවානේ. පාව ක්‍රමෙමයි නෑ අරකින් ගන්න මේකෙන් ගන්න මේකෙන් ගන්න එහෙම අහවල් ගුරුවරයා අහවල් සිස්ටම් කියලා ගත්ත ගමන් අපි එතන පැහැදිලිව පේනවා. අපේ හිත හිරි වැටිලා. අපේ හිත ස්ටීරියෝටයිප් වෙලා අපේ හිත බ්ලින්කර්ස් වැටිලා. ඉතින් අපි කාටද කියලා දෙන්න ගියාම තමයි අපිට තේරෙන්නේ අපි කොච්චර මැට්ටොද කියලා. එහෙම නැත්නම් අපි මේ අපි දන්න එක විතරක් කියලා දෙන්න හදනවද කියලා තේරෙන්න ඒ පැත්තෙන් ගුටි වදින්න ඕනේ අපට. ඒ කියන්නේ ඔබ හොඳ මිනිහා ඔය කැලලට. හැබැයි නම් මං කියන දේ අහපන්. මෙන්න මේ කැලල වැඩ කරන්න මේ විදිහට කියන්නේ. එතකොට තමයි අපි ගුරුවරයා ගෝලයාගේ ඉගෙන ගන්න වෙලාව. ඔය කටුකුරුන් දෙසාන්තේ නිතරම කියනවා මම රිෆයින් වෙන්න හුඟක්ම මට උගන්වන්නේ මගේ ගෝලියෝ කියලා. ඒ නිසා මේ මේමයි සත්‍ය මේක අනි ඉතුරු බොරු කියලා කිව්වනම් උන්ද හදන්න බෑ. ඒ හොදන්න බැරි කක්කාවක්. මේ ටික හරි තව ගොඩක් ඉස්සරහට හැදෙන තියෙනවා කියලා ඔය ඇවිදිනවා කියන මූඩ් එක නැත්තම් පෝස්චර් එක ගිහිල්ලා වෙමි කියන මූඩ් එකට තව රිඩියුස් වෙනවා. මම මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ. හැබැයි මම ඉඳගෙනද හිටගෙනද කියනවත් මට වැඩක් නෑ දැන්. ඊට පස්සේ වෙමි කියන එකත් තව එන්ඩෙන් එන්ඩෙන් ඇබ්ස්ට්‍රැක්ට් වෙනවා. ස්වාමිනාස මේ සක්මන් භාවනාව මම මම බොහොම කැමැත්තෙන් කරනවා දිනපතාම වගේ. ගිය අවුරුද්දේ මිෂන් ගියන් පස්සේ මම වැලිමඬුව හදාගෙන එහෙම කරනවා. ඒක නිසා දැන් මම මගේ අත්දැකීමෙන් චුට්ටක් තවත් ටිකක් පැහැදිලි කරගන්න කැමතියි. හැමදාම මගේ මම ඇවිදිමි කියලා තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ඒකද කියන්නේ ඇත්තටම හැමදාමම එහෙමම වෙන්නේ නැහැ. හුඟක් වෙලා සමහර ලාවට අර පියවර ඒ දෙපැත්තට දහසරයක් විතර හොඳින් ගමන් කරායින් පස්සේ ඒක ක්‍රියාවලියක් වගේ නිකන් ඒක ඉබේම යන විදිහට දැනෙන. ඒ වගේ අවස්ථා ගොරෝසු මුදු ගතිය වගේ දැන් අපායට ගොරෝසු ගතිය පය තබනකොට ගොරෝසු ගතිය ඊට පස්සේ පය අනිත් පය උසමනට මුදු ගතිය. ඒ වගේ හොඳට කැපි ඒක ප්‍රකටව පෙනෙනවා. ඒ වගේම දැන් ඒක සක්මන ඉවර වෙනකොට කියන්නේ පැයක් විතර කරලා ඉවර වෙනකොට හුඟක් වෙලාවට අපිට සැපයක් වගේ දැනෙනවා. ඉස්සෙල්ල වගේ ඉස්සෙල්ල වගේ රළු ගතියක් වගේ ඒකත් හොඳට පැහැදිලි වෙනවා. ඒ වගේ අර යුගල වශයෙන් තමයි සම්හුඟක් වෙලාවට ප්‍රකට වෙන්නේ. කියන්නේ සැප දුක නිකන් ඒ විදිහට. එතකොට අර ශාන්ත බවක් ඒ සැපයක් වගේ දැනෙනකොට ඊළඟ දවසේ ඊළඟ දවසේ පටන් ගන්නකොටත් ආයේ ඒ වගේ කියන්නේ අර පටන් ගැනීමේදී රළු ගතිය ඇති වෙනවා අවසානයේදී මුදු ගතිය ඇති වෙනවා ඒ වගේ අර මේ එහෙම මට හිතට දැනෙනවා නිකන් මේකේ දෙපැත්තම එකයි දෙපැත්තක් තියෙනවා හැබැයි දෙපැත්තම වෙනස් වෙනවා දෙපැත්තම හැමතිස්සෙම වෙනස් වී යන ස්වභාවයක් කියලා. ඔය සක්මණ වැවෙනවයි කියන කියන්නේ සක්මණේදී බලාපොරොත්තු වෙන්න බැරි හැම හැඟීමක්ම එන්න පටන් ගන්නවා. අපි ඉස්සලා බලාපොරොත්තු වෙන පරියන්ක වෙනම හැංගීම් සක්මන වෙනම හැංගීම් නෑ සක්මන ඉවර ගියාට පස්සේ මුළු ජීවිතේම ඒක ඇතුලේ තියෙනවා. එතකොට අපේ හිතේ වට බයකුත් නෑ හේතු විවෘත වෙනකොට මේ සක්මන් කරන වෙලාවේදී නිවන් දකින්න ඔක්කොම පහසුකම් ටික තියෙනවා. අපි මෙතෙක් කල් බලාපොරොත්තු වෙච්චි නැති සක්මනකින් හිතපු නැති එහෙම නැත්නම් ඒ පරාසයෙන් පිට තිබුණයි කියන ඔක්කොම ඇතුලට එනවා. මොකද අපේ හිත විවෘත වෙන්න පටන් ගන්නවා. අපේ හිත සාදර වෙන්න පටන් ගන්නවා. සක්මන කියන එකට පටු වෙන්නේ. පරියංකේදීත් ඒ වගේ. පරියංකේදී සක්මන යන්නේ සන්ත අත්දැකීම එන්න පටන් ගන්නවා. සක්මනේදී පරියංකේදී එනවා. ඒතකොට නිින්දේ වුව එන්න පටන් ගන්නවා. හිටගෙන ඉන්නකොට එන්න අන්තිමට බලනකොට වෙනවා කොයි ඉරියව්වෙත් හැක්කොම තියෙනවා. නමුත් අපි යන්නේ පටු අදහස මේක සක්මන. මේක පරියංකේ. ඉතින් එතකොට අපි යනකොට දාගත්ත બ્લોක් එක තමයි තියෙන්නේ. පහු වෙනට පහු වෙනට එන එක නැතුව ඒ සක්මන තුල මුළු ජීවිතෙම එන්න පටන් ගන්නවා. තවත් ඕක විවෘත වීම තමයි වෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මේ මට දැනගන්න ඕනේ දැන් දැන් පරියන්කේ ඉන්නකොට දැන් හුස්ම දිහා බලලා හුස්ම නැති වෙනකොට එතකොට මුකුත් නැතුව වගේ දැනෙන විදිය ඒක සසඳන්න පුළුවන්ද දැන් සක්මන් භාවනාවේ යනකොට ඒ අරමුණ දිහා බලාගෙන දිගටම ඉන්නකොට ඒක නැති වෙන එකයි මේකයි සස නෑ සක්මනේදී ඔක බොහොම ලස්සනට ඉවෙන්ට්ස් එකකදී මතුණා එක දවසක්. දැන් ආනාපානෙ කරගෙන යනකොට ආනාපානෙ නැතිවීම කාටත් රසමසවුලක්. බොහොම රසය යාගෙන ඉන්න. ඉතින් ඒකකොට සක්මනේදී මේක වෙන්නේ කොහොමද කියලා. සක්මනේදී වෙන්නේ බොහොම ආයාසයෙන් වම දකුණ අල්ලනවා. දෙකේ වෙනස අල්ලනවා. ආයාසයෙන් වම යවනවා තබනවා අල්ලනවා. ඊට පස්සේ දෙකේ වෙනස. ඔහොම අල්ලගෙන ගියාට පස්සේ සක්මන අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. ඉතින් අනායාසයෙන් වුණාට පස්සේ ඔය එකම ඩීටේල් එකක්වත් නැහැ හිත. කිසිම දෙයක් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කිරීම පලාතක නැහැ. සම්පූර්ණ වැඩ කටයුත්ත වෙනවා. එතකොට Taman අර ආයාසයෙන් තොරව සක්මන් කරනවා කියනකොට ඒ කෙනාට තේරෙනවා දැන් සක්මනේ කිසිම සම්බන්ධයක් නැහැ. හිත සම්පූර්ණ තැම්පත් වෙලා තියෙනවා. ඕන්න සක්මන දිහා බලන්න පුළුවන් වෙන කෙනෙක් කරනවා අන්න ඒ වගේ අනායාස වීම සහ අරමුණේ මූල ඉඳගෙන ඉන්න භාවනාවේ අරමුණ නැතිවීම අතර ලොකු සමානකමක් තියෙනවා. ඒ අනායාත වීම හුඟ දෙනෙක් කියන්නේ භාවනාවෙන් ගැලවී යෑමක් නැත්නම් නැති වී යෑමක් සතිය නැති වී යෑමක් කියලා ඒක හුඟක් දියුණු මට්ටමක් ඒක. නමුත් ආධුනිකයට ඒක වුණොත් ආධුනික හිතන්නේ මට සතිය නැතුව ගියා. එහෙම නැත්නම් පාලනින් තොරව ගියයි කියලා. නමුත් අර පියවරවල ටික පහු කරන කියන එකට පේනවා මේ ජීවත් වෙද්දිම මේ කයෙන් අයින් වෙන්න පුළුවන්. වෙන කෙනෙක් මේ action replay slow motion දාලා බලන්න පුළුවන් මම්ම වැඩ කරනවා. හැබැයි ඒක තන්නේ කර body knowledge එකෙන් යන්නේ. තණ්හාවක් නැහැ, මාන්නයක් නැහැ, දිට්ඨියක් නැහැ. ඒක කියන්නේ සිංහලෙන් සක්මන් කරන තාක්කල් කවදාකවත් සක්මන් භාවනා වෙන්නේ නැහැ. සක්ම කරලා කරලා වෙන්න පටන් ගන්න දවස වෙනකොට ඔක්කොම ආනිසංස සියල්ලම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ රෙජිමෙන්ටේෂන් කරන එකට එහෙම නැත්නම් මූලධර්මවාදියාට එහෙම නැත්නම් සදාචාරවාදියාට කවදාකවත් නිවන් දකින්න බෑ වැඩිම කොරන්න හදනවා. කරන්නේ તો කරන්න බෑ. හැබැයි මුලදී පටන් ගන්න ඕන කරන්න. මුලදී කරන්න ඕන දිගටම කරලා කරලා අන්තිමට ඒක ඇබ්බැහියට යන්න අරින්න ඕන. ඒ නිසා නිවන කියන්නේ ලෝකේ දෙන බරපතලම ඇබ්බැහිය. කුඩු ගන්නවට වැඩිය බොහොම තරයි මේක. අන්තිමට කොච්චර ගැහුවත් සූස් තියෙන්නේ මේ කියනවා තැනකට ඔය සමාධි වෙනදා දීපේවා ටොංගනම් දෙනවා. අනේ සත්ත පහක ගාණක් නැහැ. වෙන්න නෙවෙයි එත බෙල්ල ගහලා යන දුක් කරදරක් දෙනවා. සත්ත පහක ගාණක් නැහැ. කොච්චර කෑවත් ගාණක් නැති වට්ටමට යනවා. එතකොට සම්පූර්ණ ජීවිතේ ජීවත් කරන්නේ කය විසින්. මම යන්නේ. බට මේ දේ කරන්න ඕන ඇඟෙන් අහපන් අහපන් බොඩි නොලෙජ් එක කන්සල් කරපන් ඌට උන් දේ කරපන් SMS දාලා කරපන්. මන්දිර බලනකොට ඌ টොප් එකට දානවා එහෙනම් මොන රෙද්දටද මෙච්චර කල් අත ගෑවේ අම්මා බබාගේ වත ගන්නවා බබා අම්මගේ වත ගන්නවා ගෑණි මිනිහාගේ වත ගන්නවා මිනිහා ගෑණි මල්ල හොන්තුවා වෙන්නේ මේකේ ඒක වෙන තාක්කල් කවදාකවත් බොඩි නොලෙජ් එකේ නැහැ බොඩි නොලෙජ් එකේ එන්න සතිය ඉස්සර ගිහලා වැඩේ පාරන්න එමෙහිට සතිය විඩ්ඩෝ කරනවා එහෙනම් බොඩි නොලෙජ් එකේ ඇවිල්ලා වැඩේ පටන් ගත්තාම මේක තන්නේ කරන සබහා ධර්මයක් මේක අවුරුදු කෝටි ගාණක් හැදිච්ච මේ RNA DNA එක එක අංශුවක තියෙන කොස්මික් එනර්ජි එක එහෙම නැත්නම් කොස්මික් ලයිබ්‍රරි එක. අපි කවදාකවත් අපි මේක කන්සල් කරන්න අපි BBC ලයිබ්‍රරි එකට යන්නේ. ඇමරිකන් සෙන්ටර් එකට යනවානේ. ඒ යන හැම වෙලාවෙම මේක අමතක වෙනවානේ. ප්‍රශ්නයක් අහුවා මෙයාගෙන් අහන්න. වෙන්න බඩු. මේකට කියන්නේ ඕලාරික අත්පටිලාභය කියලා. ඒක තමයි සක්මන් කරලා කරලා කරලා ඒක ඇබ්බැහියට යනකම්ම කරනවා. රැයට කරනවා, දවල්ට කරනවා වගේ. අන්න එහෙම කරලා ඒකට ඇටෙන්ෂන් දීලා බලන්න. කොච්චර ලස්සනට මෙයා වැඩේ කරනවද කියලා. ස්වාමීන් වහන්සේ දැන් අප සමහර වෙලාවට කාර්යයේ යනකොට එහෙම වෙන්න පුළුවන්ද එහෙම? ඕ වෙනකොට අල්ලපු ගෙදර කට්ටියට කරදරයි. ඉතින් අක පාරේ පාරේ අයිනේ අයිනේ ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න ඕනේ. යන්න පාරක වගේ යනකොට මේ ඔය වෙලාවට කියන mechanical sleeping ආවොත් නිදිත් නැහැ නිදි නැහැ. උනේ නැත්තම් හොඳයි. නමුත් පේනවා මේ ශාරීරය මේ මේ සදාචාරය මේ විෂයන් අපි හදාරන්න ඕනේ කියලා හිතන හැම වෙලාවකම මම ආයනේ පෝෂණය වෙනවා. මම ආයනේ කවදාකවත් ඒ පුද්ගලයාගේ සුභසිද්ධියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා පටන් ගන්නකොට මොකුත් නැතුව බෑ. දැන් තියෙනවනේ මම ආයනේ හදපු එක. පුළුවන් නම් කියන්න සද්ධාව නිසා, සීල නිසා, සතිය නිසා මම ආයනේ කියන පොඩ්ඩක් රිටයර් කරන්න වෙලයි. පැත්තකට වෙන්නී කියලා. ආ ඒක උඩ වෙන ෂෝක් එකට වැඩියක්. එක එකන එක එක විදියට මේක කරනවා. සක්මනේ කරනවා සමාධියේ මේ පරියන්කේදී කරනවා. ඒක නිසා කොතනදී එන්ලයිටන්මන්ට් කියන එක වේද කියන්න බෑ. වෙන්නේ සම්පූර්ණ හාමොනයිස් වෙච්ච වෙලාවේ. මම නැතු ඒ නිසා කරන තාක්කල් අනා ගන්නවා. කිරීම අතරපු දවසේ අනාගාමී වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ අර දැන් අනුල කියන්නේ ඔහේ ගියා කියන දැන් ඒක ඉස්සෙල්ලා දැන් අපි ඉස්සර භාවනා කරන්නේ ඉස්සෙල්ලත් ඔහේ ගියා කියන කියන්නේ අපේ යනවා කියනවා <laughs> බල්ලයි නරියයි පවා යනකොට යන බව දන්නවා ඒක නෙවෙයි මෙතන ගච්ඡන්තෝ ගච්ඡාමි ඊට පජානාති කියලා කියන්නේ ඊට වැඩිය එහාට ගිය දැනුමක් මෙතන තියෙනවා අපි මේ කරන්න හදන මමෙක් කෙනෝනේ සක්මන් කරනකොට මේ රඟපාන්නෙක් ඒ රඟපාන්නට ඉඩ දීලා කියන්නේ ඔබ කරනකම් කක්කොටු ගමනක් ඔබ යන්නේ කරලා කරලා කරලා කරලා පුරුදු වෙන. ඒක පරනකොට ඔන්නේ ඇඟේ තාලෙට යන්න පටන් ගත්තාම කොර කෙරුම නැති වෙනව නේ තමයි. හැබැයි කෙරුම තියෙනවා. ආන්නේ කෙරුම දිහා බලන් හිටපන්. එතකොටත් අර බල්ලන් හරිය ගියාට වැඩිය ඉදිරි ගමනක් මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා මේක හරි අමාරුයි මේ පුත්‍රචානන්සේ මේ පෙන්වන්න හදන දේ වේලාවකට යනකම් රෙජිමෙන්ටේෂන් ඕනේ. වේදාවට යනකම් මෙනෙහි කරන්න ඕනේ. වේදාවට යනකම් එනර්ජයිස් කරන්න ඕනේ. වේදාවට යනකම් තල්ලු කරන්න ඕනේ. කොතනදීද ඕටෝ පයිලට් එකෙන් දාන්න කියන එක? කොතනදී දැම්මට පස්සේ හරි තැන ඉදි දැම්මොත් ඔන්න thrills and frills එනවා. ඒතියෙදි අත දාන්න එනවා කියලා හිතන්නකෝ. මෙනෙහි කරන්න. විනාසයි ගියර් එක පැටරුණා වගේ ගියර් බොක්ස් එක ගලවලා වැටෙනවා. අර යන්න හදන වෙලාවේ අත දැම්මත් පරාදයි. අත දැමිය යුතු වෙලාවේදී යන්න ඇරිය පරාදයි. ඉතින් මේක බුදුහාමුදුර කළ දෙයි කියලා හිතන්නෙත් නෑ. උන්වහන්සේ කරන්නේ නෑ. උන්වහන්සේ මේ කරලා කරලා කරලා යම් මට්ටමට ජවයේ කැස කෑවට පස්සේ ජම්ම ගත්තට ගැම්ම ගත්තට පස්සේ let go ism. ඔය යන්න අරපන් කියන එක. ඉතින් මේ ගතියේ ඒ ඒ යන්න අරනවා කියන ගතියේ ඥාන පරිමකමක් නැහැ හැබැයි ඒකට confidence තියෙන්න ඕනේ. මේ ගියාට සම්පූර්ණ ඒකට කියන්නේ going to pieces without falling apart. එහෙම යන්නනේ ඉන්ග්‍රීඩියන්ට් පාස් වලට වෙන් වෙන්න. නැත්නම් මේක කවදාවත් වෙන් විසිවිලා යන්නේ නැහැ. අපිට හිතන්නේ මේ පීසස් වලට ගිය ගමන් මේක හෝල් අපාට් වෙයි. විනාශයි ඊට පස්සේ මම වගේ කියන්න වෙයි කියලා. නෑ මේක අපි දන්නේ නැති වෙනම බොන්ඩේජ් එකකින් දුවන්නේ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න තුනයි. හරි අපි දැන් යනවා ශීඝ්‍ර ගමනම් භවිෂ්‍යති. පෙරවසන්න ගරු ස්වාමින් වහන්සේ එක භාවනා කරන කාලේ වරකට විනාඩි 30කට සීමා කිරීමෙන් යම්කිසි අවාසියක් සිදුවේද? within bracket මේ දීර්ඝව භාවනා කිරීමේදී ඇතිවන කායික කායික අපහසුතා මගවා හරවා ගැනීමේ පිළියමක් වශයෙන් දෙක සතිය හැකි සෑම විටකම පවත්වා ගැනීමට අවශ්‍ය බව වැටේ. එහෙත් විපස්සනාව සතිය සමග සම විටම පැවැත්විය යුතුයද? ඒ කරන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ මේ ප්‍රශ්න දෙකම ඇවිල්ලා තියෙන්නේ සතිය කියන එක දන්නේ නැතුව. පළවෙනි ප්‍රශ්නේ අහන්න භාවනාව කියන තැන සතිය දාලා ආයසරයක් සතිය විතරක් දාලා කියවන්න බෑන ප්‍රශ්නේ. මම කියන්නේ මේ කියවන එකකට දඬුවමක් වශයෙන්. පළවෙනි ප්‍රශ්නේ මම බලන කිසිම අවධානයක් නැහැ මේ කොහොමද මම වැඩ කරන්නේ? මම ඊළඟ ඊළඟ ප්‍රශ්නේ කියවන්න ඒ නෑ නේ ඒක නෙවෙයිනේ සතිය කියන්නේ. <laughs> තමයි නැවත සැරයක් කියනවා ඒ දඬුවම් වශයෙන් කියවන්නේ. පළවෙනි ප්‍රශ්නේ ආහන්න සති භාවනා කියන වෙනකොට සතිය කියන එක දාලා සතිය කරන කාලය වරකට විනාඩි 30කට සීමා කිරීමෙන් යම්කිසි අවාසියක් සිදුවේ සිදුවේද වදාන ඇතුලේ මෙය දීර්ඝව සතිය කිරීමේදී ඇතිවන කායික අපහසුතා මගවා හරවා ගැනීමට පිළියමක් වශයෙන් දැන් එළියපෙකනා මොකද කියන්නේ කියපු එක නෙවෙයි මේ භාවනා කියන ගුණවර්පයක් දාගන්නේ මේ ඔක්කොම අවුල තියෙන්නේ. භාවනා කියන එක කරුණාවේ මං ඇලෙනවා තහනම් වචන කරගන්න. සතිය කියන එක දාන්න. දාලා ආයෙසට ප්‍රශ්න ලියන්න. මං දන්නේ එළියපෙ එකන කැමතිද කියලා. ඒ කියන්නේ මේ සතියෙන් නොසිටීමට ලයිසන් ඉල්ලනවා මගේ. විනාඩි 30ක් ඔබ වහන්සේ වෙනුවෙන් දෙන්නම්. ඊටු පැය 20කුත් 23කුත් විනාඩි 30ක් පිස්සු කෙලියට කමන්නේ නැද්ද? ඇත්තම හැමදේම මේක කාටත් තියෙන මිස්කන්සෙප්ෂන් එකක් ඇත්තම දැන් සතියෙන් ඉන්නවා කියන එකත් භාවනාව තමයි නේද? ඒ දැන් උ යහන්නේ නේ. හානේ. ඉතින් බාන මේ වාගේ මම මේ වැලියහද මේක මම ලියපු එකක්ද කියලා. වාගේ මේ වාගේ කෙනෙක් එක්කනේ මේ තෝල්කයත් එක්කනේ මේ උසාවිය කරන්න වෙලා තියෙන්නේ. නෑ හැමදේම මම නේ <laughs> අපි ගෙන්නම හැමදේම උසාවියට ඕන එකක් වෙන්නේ. මට හිතෙනවා මේක මොකක් හරි වෙනසක් කරන්න වෙනවා කියලා. මොකද මේ සම්පූර්ණ මේ නොමගරින උසාවියම නොමගරින. නෑ ඔය ප්‍රශ්නේ තියෙන්නේ බෞද්ධයාගේ විතරයි. බෞද්ධයා හැම වෙලාවෙම මේ මයින්ඩ්ෆුල් මේ සතිය කියන එකක් දාගෙන දැන් කතෝලික මිනිස්සුගේ බුද්ධහමර ගන්න බෑන උගේ වැඩේම දෙයියන්ට ගන්න එකමයි වැඩේ. දැන් අපිට දෙයියෝ නෑනේ පටන් ගන්න විදිහ අපිට ගන්න දෙයක් නෑ. අර උගේ වැඩේ පටන් ගත්තලා මැරෙනකම්ම අර ගැලේ ඉන්න මුවා වෙනකොට ගෙදර තියෙන මුවාමට ගන්නවා. මහන දෙයියෝ ඉන්නවනම් මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම ඉතින් කවුද යකෝ දෙයියෝ ඉන්නවයි කිව්වේ ඌ හැදලා තියෙන දෙයියොත් එක්ක වැඩිම ඩිස්පූ කරනවා ඉතින් ඒ ප්‍රූ කරපු ප්‍රූ කිරීම තමයි ඩිස්පූ කිරීමෙන් කරන්නේ ඒ නිසා මේ භවනා කියන බරපතල වචනක් ඔළුවේ දාගෙන කක්කා ඉතින් ඒකයි මේ මේ සතිපාසලේ කවදාවත් ඔය වචන පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කවදාවත් බෞද්ධ වචන පාවිච්චි කරන්නේ නැහැ. mindful sitting, mindful walking, mindful eating, mindful brushing. ඉතින් ඒ ළමයෙකුට කිව්වලු ගාල්ලේ ලස්සන ටීචර් කෙනෙක්. මට ආරාධනාවට ගිහුවා මම ඒ ළමයි පන්තිරේ ගිහවලු කතෝලික ළමයි නිසා මෙහෙමයි mindful sitting හොඳට කරලා හොඳට බලන්න ටික වෙලාවක් ගියාට හුස්ම ගන්නවනම් මයින්ඩ්ෆුල් බ්‍රීතිං කරන්න කියලා. අයියෝ ටීචර් ඔය කතා කරන්නේ ආනාපානසතිය භාවනා කරන්න කියලා. එයිලා මැකිනවල ටීචර්ට. ওই ටීචර් කියන්නේ මේ ආනාපානසති භාවනාවනේ. උන්ගේ ලේවල තියෙනවා. කියලා දුන්නොත් එහෙම ඇවිදින්න ඇවිදිනකොට මයින්ඩ්ෆුල් ඔය කියන්නේ ධක්මන් භාවනාව. ඒ සක්මන් භාවනා කියන වචනේ දාපු ගමන් මේක රිලිජියස් වෙලා සෙරමෝනියල් වෙලා පිස්සු විකාරයි. මයින්ඩ්ෆුල් වෝකින් කියන්නේ දෙවෙනි කොටසත් කියවන්න දැන් ඒ ආයතනයක් ඒ ප්‍රශ්නේ කරුණා කරලා සතිය හැම සතිය හැකි සෑම විටකම පවත්වා ගැනීමට අවශ්‍ය බව වැටහි. එතකොට දැන් ඔය පළවෙනි ප්‍රශ්නේ නිෂ්ප්‍රභයි. ඔව්. අර ඒක කියනෝනේ. එහෙත් විපස්සනාව සතිය සමග සෑම සෑම විටම පැවැත්විය යුතුද? එය කරන්නේ කෙසේදයි <laughs> කරුණාවෙන් කරුණාවෙන් පාදා දෙන්න. ඔය විපස්සනා කියන්නේ කොණ්ඩ මොස්තරයක් නං සතිය කියන්නේ කොණ්ඩේ. කොණ්ඩේ තියෙනවා නම් දෙපැත්තට කොණ්ඩේ බැඳයි. ඉස්සෙල්ලා කොණ්ඩේ තියාගන්නකෝ. ඊට පස්සේ මං එන්නම් ඇඳාවක මං කරලා දෙන්න මොස්තරේ දාලා දෙන්න. ඉස්සෙල්ලා හොඳට සතිය හදාගන්න. එතකොට ඒක ටික වෙනවා. ඒ කියන්නේ අර මේ කතාවක් තියෙනවා ඒකට කියන්නේ මේ සක්‍ර දෙවේන්ද්‍ර සත්තු ටික සේරම මෙවුවලු. මන්නකොට ඌරට කළොත් ඕවා හාරලා කාපිය කියලා. මීයට කිව්වලු විදගෙන ගිලා කාපිය කියලා. ඉතින් එක එකට එකට ඔක්කොටම උපකරණ ටික දුන්නලු. මදුරට කිව්වලු තෝ තියෙන කටුව මිටිය කියලා. ඊට පස්සේ මදුරුව කියලා බලනකොට මිටිය නැති. කටුව විතර දෙවුරු දැම්මලු කම්ප්ලේන් එක. තාලා ගිහලා අපොයින්ට්මන්ට් එකක් දාලා සක්ත වින්දෙන් ඇහුවලු දැන් ඔක්කොටම ආයුධ ටික දුන්න වැඩ කරතේ මට කටුව දෙන්න මේක දෙන්න කිව්වා. කටුව විතර දෙල් තියෙන මිටිය නැහැ කියලා. ඊට පස්සේ කිව්වලු කටුව තියෙනකොට මිටියෙන් වතී කිව්වලු. ඉතින් උඹේක ටික කරපන්. ඔබ සතිය වඩපන්. ඒතර විවසන එනවා. දැන් මේ කියපු නිසා කටුවයි මිටිය දෙකම ඉල්ලනවා දැන්. ආන්දනේ ඊළඟ ඊළඟ ප්‍රශ්නේ නෑ මේ ප්‍රශ්නෙට තනි කර අගෞරව කරනවා. ඇයි එහෙම කරන්නේ මේක ඉවර කරලා යන්නේ? මේක උසාවියට කැඳවන ප්‍රශ්නයක් ආන්දනේ ඇත්තට. ඔව්. දැන් ඊළඟ ප්‍රශ්නේ මේ සෑහෙන දිගහැමඳුරනේ මේ මට මේ ඒ කාලේ මේ නෝනට ලියපු ලව් ලෙටර්ස් මතක් වෙනවා. මම මේක පස්සට දදා ගියා ගියා දැන් කොහොමද කියවන්නේ නහම්දනේ අවසරයි ස්වාමින් වහන්සේ මා විසින් මේ වනතෙක් අනුගමනය කරන ලද සහ අත්දකින්න ලැබූ සිහියෙන් සිටීමේ ව්‍යායාමයේ ඔබ වහන්සේ සමග උපදෙස් පතා බෙදා ගැනීමට අදහස් කළෙමි. මා මාස 8 9ක තිස්සේ හැකි සෑම මොහොතකටම මොහොතකම within bracket කන විට ප්‍රියපදවණිට ඇවිදින විට සතියෙන් සිට මේ මොහොතේ අත්විඳින සියලු ශබ්ද රූප ගන්ධ සුවඳ රස පහස වේදනා සියල්ලම ඇති වී වෙනස් වී නැති වී යන සිතුවිලි ලෙස දැකීමට වෑයම් කරමි. මා මෙම මාගේ පළමු රිට්‍රීට් එකට පැමිණෙන විටද මගේ අරමුණ වූයේ මේ මොහොතේ මුකුත් නොකර බලාපොරොත්තු රහිතව සතියෙන් බලා සිටීමට මා මින් පෙර ආනාපාන සතිය වැඩි වීම උත්සාහ කළද එවිට එය ඊතා අපහසු හුස්ම තද කර තද කර ගතියක් දැනුනි. නමුත් ඉහත පරිදි ඉහත පරිදි සිටින විට ඇස් ඇර හෝ නොඇර පැහැදිලිව අරමුණු ගැලීමේ වේගය අඩු වී යන බවද විටක ඊතා කෙටි මොහොතක් සිතුවිලි නොමැති අවස්ථාවක අවස්ථාවකටද විටක નિરાයාසයෙන්ම ආශ්වාස ප්‍රාශ්වාසයටද හුස්ම වැටීම නොතේරෙන අවස්ථාවකටද ඉතා දිගු වේගයෙන් වේගවත් සුළඟක් වැනි ප්‍රාශ්වාසයකටද තවත් විටක ඇස්වසා සිටින විටද විටද රාත්‍රී තරු නැති අහසක් අවකාශයක් බඳු අවස්ථා මේ වෙන විට අත්දැක ඇති අතර මෙසේ අත්දකින හැම විටම මේ සියල්ලම සිතුවිලි බවත් මේ බලා සිටින මමෙක් නැති බවද එය හුදු අවදි හුදු අවදියක් පමණක් බවත් සිටීමට උත්සාහ දරයි මෙසේ කරන විට එම සිතුවිලි නැති වී යන බවද අත දැක ඇත. ඔබ වහන්සේගෙන් ඉහත අත්දැකීම් හා මා දැනට අනුගමනය කරන වැඩපිළිවෙල ගැන උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එකේ අර අන්තිමට ලියලා තියෙන වාක්‍යය ගත්තොත් ඒ මොනවාක්වත් නැත්තන්ට එනකොට මමෙක් නැහැ කියලා. නැත්නම් මමෙක් නැතුව බැලුවොත් පේන්නේ ඕක තමයි. මමෙක් නැති බව ඔප්පු වෙන්නේ අනේ නිශ්චල නැත්නම් තුච්ච රීත ශූන්‍ය අනුන්ටයි තත්ත්වෙට අස්පනා අපිට 100ක් දකින්න ඕනේ වැඩි වෙලාව. ඒකෝර පේනවා මෙතන මමෙක් නැහැ කියලා. ඒ වෙනතෝ පේන යමක් තියෙන තාක් මම යමයි ඒක හදන්නේ. ඒක තියෙන තාක්ක මම යයි. ඒක සම්පූර්ණයෙන් කියනවා නතේන නතත්ත මේ මේ බාහ්‍ය ධාර්මයට කියනවා දිටි ඉට මත සුතේ මත මත මේ විදිහට බැලුවොත් දැක්කට නොදැක්ක වගේ බැලුවොත් එතන යමක් නැහැ. එතන නිසා එතන එතන යමක් නැත්තක එතනින් මේ මමිකුත් නැහැ. ඒ දැත්තක්කල් දුක නැහැ. සංසාරේ කෙලවරයි. ඒ නිසා අපිට මේ මේ කියන தත්ත්වය හැම වෙලාවෙම තියෙන අනාත්ම தත්ත්වය. නමුත් ඒක පෙන්වන්න ඔප්පු කරන්න ලේසිම තැන තමයි තුච්ච රීත්ත අනත්ත පරතෝ තැනට ගෙනියන්න ඕනේ භාවනාව. අරමුණේ තුච්ච වෙන්න ඕනේ, රීත්ත වෙන්න ඕනේ, ශූන්‍ය වෙන්න ඕනේ, පරතෝ වෙන්න ඕනේ. එතකොට පේනවා එතන හිස්තනක් නම් තම අවදිය තියෙනවා, පෙනියුමක් තියෙනවා, බලන්නෙක් නෑ. බලන දෙයක් තියෙනවා. බලන දෙයක්වත් නෑ බැලීමක් තියෙනවා. මේක කවදාකවත් කියන්නේ අම්මෝ ඌව ගැඹුරුයි අපිට කරන්න බෑ කියලා පැත්තකට දානවා. භාවනා එතන ගියාට පස්සේ යාර වෙන ගන්න දෙයක් නැහැ. ඒක නිසා බුදුරජාණන්සේ අනාත්ම සංකල්පය කියලා අන්ත මේ ආත්මය කියලා පටන් ගත්ත මේ කතාව උතෙන්ට එනකන් නැහැ කියන්නේ. ඔතෙන් එනකන් තියෙන නිසා බුදුරජාණන් අනාත්මය කතා කරුවයි කිව්වොත් ඔතෙන් එනකන් අපි බුදුහාමුදුර කියන්නේ නෙමෙයි කියන්නේ. ඔතෙන් එනකන් ආත්මය තියෙනවා. ඒ ආත්මේ ආකාර තුනකට තියෙන ආත්ම භාව, ඕලාරිකත්ව ප්‍රතිලාභ, මනෝමයත්ව ප්‍රතිලාභ, සංඥාමයත්ව ප්‍රතිලාභ, අරූපීයත්ව ප්‍රතිලාභ. ඉතින් අනාත්මයෙන් පටන් ගත්ත වෙන්නේ කවදාත් ඔතෙන් යන්න බෑ. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා. අරමුණක් තියෙනවා. ගෙවෙනකම් බලපන්. හිතන්න බලයන් තුච්චතන්න බලයන් හිතතන්න බලයන් ශූන්‍යතන්න බලයන් පරතෝතන්න බලපන් ඒකම බලන් හිටපන් එතකොට ආත්මිකුත් නැහැ ඒකත් නැහැ. ඒක මෙයාමයි ඒක හදන්නේ. ඒ හදන දේ නැති වුණොත් මෙයත් නැති වෙනවා. ඒ නිසා මේක බහුලීගත කිරීම තමයි භාවනා ජීවිතය කියන්නේ. භ්‍රම ජී භ්‍රමචර්ය කියන්නේ පැවිද්ද කියන්නේ. මේක ඔප්පු වෙන තාලෙට මේක බහුලීගත වෙන තාලෙට ජීවත් වෙන එකයි අපි කරන්නේ. ඒක තමයි අනුග්‍රහය ඊළඟ ප්‍රශ්නේ ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ අලුයම සහ 10 11 අතර පර්යංකේ ඊතා සාර්ථක විය. අලුයම පර්යංකේදී හිත හිත අයත් සමගම පැවතුණි. විතක ආනාපානයට ගියත් බොහෝ විට කයෙහි ඇති තද ආතති ගති කෙරෙහි හිත යොමු වී තිබුණි. විතක හිත දීන ස්වභාවයේ දිස්සුවත් නැවත කයට හිත පැමිණුණි. කය බලන හිතෙහි සතුටු ස්වභාවයක්ද විය. දෙවන පරයන්කේ සිත් ගන්නා සුළු විය. ආරම්භයේදී හිත කයෙහි වරහන් ඇතුලේ මම දැන් මෙතන පැවැත්වීම යම් ප්‍රමාණයකට අපහසු අතර හිත නිදිමත වැනි අක්‍රීය ස්වභාවය ඇතිවි. ඊයේ ස්වාමින් වහන්සේ දුන් උපදේශ පරිදි නිදිමත කෙරෙහි ඇති අසතුට බැලීමේදී ලීන කම්මැලි ස්වභාවය වෙනස් වී හිත සුනම්ම්‍ය ලිහිල් ස්වභාවය දිස්විය. ඉන්පසු ලීන ස්වභාවය පැමිණියත් එයට හිතෙහි ප්‍රතික්‍රියාව නොවිය. හිත ක්‍රමයෙන් සංසුන් ස්වභාවයකට ගොස් මද ආලෝකය වැනි ස්වභාවයක්ද වරක දිස්විය. මේ தত্ত্বය යටතේ හිතෙහි විසිරීමක් නොතිබුණු අතර මූලික අරමුණු ආස්වාස ප්‍රස්වාස වෙතද හිත ඇදී නොගියේය. මෙවැනි தත්ත්වයේ මීට ඉහත within bracket අවුරුදු දෙකක් පමණ ඔබ වහන්සේ පැවැත් වූ භාවනා වැඩසටහනේදී පළමු වරට අත්දුටු බව මතකයි. මෙම සාර්ථක පරියන්කේ ඔබ වහන්සේට වාර්තා කිරීම සුදුසුයයි සිටුවේමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය අපි මේ විදිහට දාන්න පුළුවන් අපේ භාවනාවට තුච්චකම රිත්තකම ශූන්‍ය ගතිය අනාත්ම ගතිය පේන්නේ නිදිමතක් විදියට. ලීන ගතියක් විදියට. කම්මැලිකමක් විදියට. නීරසකමක් විදියට. සැකයක් විදියට. අනිශ්චිතතාවයක් විදියට. බය එලවන විදියට. ඉතින් ඒක මේ මේ කෙලෙස් අපිට අන්දන්න හදලා දෙනවොත් මේ තමයි තුච්ච කියන්නේ. මේ තමයි රිත්ත කියන්නේ. මේ තමයි අනත්ත කියලා කියන්නේ. මේ තමයි ශූන්‍ය කියලා කියන්නේ. මේ තමයි පරතෝ කියන විදිහට මේක හරි පැත්තට දාපු ගමන් පුදුම සතුටක්. පුදුම ආලෝකයක්. පුදුම සියුම් ගතියක් හිතට එනවා. ඒ කවදද මේ වෙනස වෙන්නේ කියන එක පුද්ගලයාගේ පෞරුෂත්වෙම වෙනස් වෙනවා. රුචිජ මේ අවස්ථාවේම නේද හැමදෙන්නේ හිතට බෝරින් ගතියක් දැනෙනවා. ඒක තමයි අපි සිංහලෙන් කියන්නේ ඒකාකාරී. නීරස. ඒ ගතිය එනවා. ඒ ගතිය තමයි භාවනාව ලැබෙනදී. ඉතින් අපි ඒකට නින්දකින්න පතන් කියලා මුණට කියලා ගහපුවාම නැත්නම් ඇඟට වතුරක් කරපුවාම ඉතින් භාවතාව අඬා අඬා ගෙදර යනවා. නැද්දකින් විතරක් ඉන්න කියලා කියලා. ගෙදරට ගියාට පස්සේ මේ බලපංකෝ මේ මිනිහා මට දැන් ඇඟට මුණට කියලා ගැහුවානේ. කිල් ගාලා ඉසපීලා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන්. අපි මේ භාවනාවට මෙච්චර පේ වෙලා ගෙන්න ගත්තට පස්සේ භාවනා ගෙට එනකොට අපි කරන නොකෑමනා දහපතුරා පට්ටපතුර කඩප්පුලි වැඩිහිදියා බලනකොට භාවනා අනාත්ම දෙයක් නොවුනා නම් කවදාවත් එන්නේ ආවෝ. අපි විතර මේ පාරිභෝගිකත්වය කියලා දේවල් අරගෙන නාස්ති කරනවා කියන එකක් තියෙනනේ. materialistic consumerization කියලා. අපිට කියන්නේ spiritual consumerization. අපි ඒ තරම්ම මේක කුණු බාල්දියට විසිකරන. ඒ මොකද? වංචනික ධර්ම. ෂට ගති. මායවි ගති. එහෙම නැත්නම් අනුසය කෙලෙස්. ඒකට කරන්න දෙයක් නැහැ. මේකට දඬුවම් කරන්න මොකුත් කරන්න බෑ. අනිත් දවසෙත් කියලා බලන්න නිදිමත එනකොට පුළුවන් තරම් බලන්න මේක භාවනා ප්‍රතිවදයක් කියලා. මේක භාවනා ප්‍රතිවදාවේ දිනුවක් කියලා. මේක බලන්න කෙලස් ගති ගතියක් කියලා. මේ නීරස ගතිය රසය කියන්නේ කාමේ නම් සංසාරේ නම් නීරස ගතිය තියෙනවනේ. නිරෝ මේ මේ විරාගයක්. දැන් විරාගයට වෛර කරලා නිවන පතන. ඒ නිසා මෙන්න මේ දෙක මේ අපි නැවත නැවත කතා කරනකොට කාට හරි කාට හරි වදින්න ඉඩ තියෙනවා අතනින් මෙතන. එච්චරයි ඕකේ තියෙන්නේ නැතුව අපිට පෙර පින්වත් ඔය මොකක්වත් හරි නේ පොට්ට chance එකට ගැහුවොත් කනවා බල්ලන් ගැහුවා වගේ එහෙනම් හරි. ඒක ඉලෙක්ට්‍රික්. මම ඉතින් ඊගාට තියෙන අන්තිම ප්‍රශ්නය. ඔව් අන්තිම එක. මට හරිම සතුටක් තියෙනවා. තව විනාඩි 5ක් තියෙනවා. කොහෙද මොකේද? තුනට. පහක්ම නෑ කිව්වට අවසරයි ගරු ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහනේ දෙවෙනි දිනේ හවස් වරුවේ ආනාපාන සති විදින් බ්‍රැකට් පරයන්ක භාවනාවේ ආස්වාසය හා ප්‍රාස්වාසයේ ආස්වාසය සහ ප්‍රාස්වාසයේ සතිය පිහිටුවා තිබුණි. ආශ්වාසයේ විශාල වායු ප්‍රමාණයක් දකුණු නාස්පුඩුවට වේගයෙන් තුලත් වීමත් ඉතා තුනී සුළු ප්‍රමාණ වායු ප්‍රමාණයක ප්‍රාශ්වාසය ලෙස වම් නාස්පුඩුව ළඟින් යන බව වැටහුණි. උණුසුම්මි වෙනසක් දැක්කේ නැත. මෙසේ සිටින විට වරින් වර ශරීරයේ ගැස්සීම්, තනින් තන තදවීමද නලියන ස්වභාවයන්ද දැනුනි. සක්මන් භාවනාවේ සතිය පිහිටවීමට අපහසු විය. ගර්ථ ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවෙන් තව අත්දැකීම් රාශියක්ද එකතු කර ගැනීමට හැකි විය. තුන්වෙනි දිනේදී උදේවරුේ සක්මන් භාවනාවේ හා පර්යංක භාවනාවේ වැඩි වේලාවක් සතිය පිහිටවීමට පහසු විය. සවස් වරුේ පර්යංක භාවනාවේ වැඩි වේලාවක්ද සක්මන් භාවනාවේ within bracket සතියෙන් ටික වේලාවක සිටීමට හැකි විය. ආශ්වාසයේ වායු ධාරා වැඩි වායු ප්‍රමාණයක් වේගින් දකුණු නාස්පුඩු අසලට එන බැව් දැනුනි. ප්‍රශ්වාස වාතයේ දුර්වල කුඩා වේගය අඩු තුනී වායු ධාරාවක් ලෙස පිටත යන බව දැනුනි. නාස්පුඩු දෙකට වැසී ඇති වැසී ඇති බවත් ද වායුන් තුල් ඇතුළට යන බවත් තේරුනේ නැත. මෙසේ සිටින විට ශරීරයේ සෑම තැනම ඇතුළත ඇතුළ ඇතුළත බුබුලු නටන බවක් දැනුනි. මුළු ශරීරයේම ශරීරයේ එකපාරට ගැස්සෙන ස්වභාවය උරහිස් දෙපැත්තේ ඉතාමත් දැඩි ලෙස තදවන ගතියක් දැනුනි. මොළයේ දකුණු පැත්තේ හා ශරීරයේ දකුණු පැත්තේ මෙම චලන වැඩි. තුන්වැනි දිනේදී උදෑරුවේ පර්යංකය හා සක්මන් භාවනාවේ වැඩි වේලාවක් සතිය පිහිටීම නොහැකි විය. සවස් වරුවේ පළමු පැය භාගය තුල ඉතා ඉක්මනින් පර්යංකයේ පර්යංකයේ භාවනාවේ ආස්වාසය හා ප්‍රස්වාසයට සතිය පිහිටීමට හැකි විය. ඊට පෙර දැනුණු වෙනසම දැනුනි. මද වේලාවකින් ප්‍රාශ්වාසයේ වායු ධාරාව තුනී වේගන ගොස් නැවතුන බවද දැනුනි. ආශ්වාස වායුව තුනී වී ගොස් නැවතුන බව දැනුනි. වරින් වර ආශ්වාස හා ප්‍රාශ්වාස සිදුවන බව දැනුනි. ශරීරයේ ගැස්සීම් හා නලියන ස්වභාවයන් ඊයේ තරම් නොතිබිනි. නමුත් රුරේස් ප්‍රදේශයේ තද වෙන බවත් එම ගතිය වැඩි වෙන බවත් හා උරස් උරස් කුහරයේ පුරාම පැතිරෙන බවත් දැනුනි. එම තදවීම් අඩුවීම් එම ප්‍රදේශ පුරා තනින් තන දැනුනි. ගැස්සීම් හා නලියන ස්වභාවයේ මොළයේ දකුණු පැත්ත මෙන්ම ශරීරයේ දකුණු පැත්තේද දැනුනි. මෙම ක්‍රියාවන් දෙස ස්වභාව ධර්මයේ සිදුවන හේතුවක ඵලයක් ලෙස බලා සිටීමට පුරුදු වූයේ. පුරුදු වූයේමි. ඇති වූ වේදනාවන් දෙසද ස්පර්ශයක් නිසා ඇති වූ වේදනාව ලෙසත් එම ස්පර්ශය නැති වීට මෙම වේදනාව නැතිවන බව ඒ වේදනාවත් අඩු වී නැති වී ගියත් වරින් වර මතුවිය. මෙසේ සිදුවන්නේ ඇයිදයි ඔබ වහන්සේගේ විමසීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ලියුමෙතර සංවිධානයේ බොහොම දුර්වලයි. ඇතුලේ ලියලා තියෙනවා මේක සබහා ධර්ම වෙන දෙයක් කියලා. ඊට පස්සේ ආයෙ ධම්මජීව හඳුනන ගන්නයි කියලා. එනිසා ලියුම ගලන්නේ නැහැ. තොරතුරු මීට වැඩි කෙටියෙන් ලියන්න පුළුවන්. නමුත් මේ යන ගමන හරි. ඒ නිසා ওই විදිහටම වෙන්න ආරින්න මේක මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි. මම මනින්න ගියොත් ඇයි කියලා ඇහුවොත් ඒ හැමදේම සැකේක සංඥා. ශ්‍රද්ධාව අඩු ගතියක්. එනිසා මේක නාහ යන්න පුළුවන් නම් විශ්වාසය. ඒකට අපි කියනවා අදිමොක්කේ කියලා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේව නාහම ওই තියෙන දැන් හොතටම ඇති. මේක දිගට කරගෙන යන එක තමයි මේකෙදී දෙන්න තියෙන ප්‍රායෝගික උත්තරේ. අන්තිමේ අවසාන වශයෙන් මේ මේ ප්‍රශ්නේ මම මූලධර්ම ප්‍රශ්නයක් හැටියට අන්තිමට තිබ්බා. ගෞරවනීය ස්වාමින් වහන්සේ යමෙක් මේ භවයේදී සෝවාන් මගඵල පසක් කළොත් ඒ තැනත්තාට හෝ තැනැත්තියට ඒ බව දැන ගැනීමට ප්‍රකට වන ලක්ෂණ තිබේද? එසේ තිබේ තිබේ නම් එය පැහැදිලි කර දෙන්න. දෙවෙනි ප්‍රශ්නය හිත තැන්පත් වී පළවෙනි ප්‍රශ්නේ ඉතරයි දෙවැනි ප්‍රශ්නේ හිත තැන්පත් වීමෙන් අනතුරු අනතුරුව සිරුර තුළ ඇතිවන කම්පන චංචල වීම දකින මමෙක් within bracket රූප වේදනා සංඥා සංකාර නැතිනම් ඒ කෙනා සෝවාන් ඵල ලැබුව කෙනෙක්. දෙවෙනි කොටසට වැඩිය පළවෙනි කොටසට මූල ධර්මම තමයි නම සරෝජන්සේ දෙන දීපු ධම්මදාස සූත්‍රෙන් කියවලා දීලා තිනවා මෙන්න මේ ලකුණ බුදුන් කෙරේ නොසැලෙන සද්ධාව ධර්මයේ කෙරේ නොසැලෙන සද්ධාව සංඝයා කෙරේ නොසැලෙන සද්ධාව සහ සීලේ කෙරෙන නොසැලෙන සද්ධාව අනිවාර්ය ලකුණු හතරක්. ඒක තමයි කියන්නේ. පස්සේ කියන එක එච්චරම වළංගු ප්‍රකාශයක් නෙවෙයි. අම්දී නැවතරක් ඒ හතර බුදුන් ධම්ම සංඝ සහ තමන්ගේ සීලේ. පෙරුවන් සරණේ සහ සීලේ නේද? ඒ පිළිබඳ නොසැලෙන සද්ධාව. දැන් තමයි සද්ධාවක් තියෙන එක නොසැලෙන මට්ටම තමයි සුවාන් වෙනවා කියන්නේ. ඒ කියන්නේ සීලබ්බත පරාමාස විචිකිච්ඡා ඒ ඒකම වෙන විදිහකට කියමනක් තමයි ඒක. අර මේකෙදී පේනවා අපි දන්න ටිකක් අරවා නිකන් ෆොරින් බඩුනේ. මේක ලෝකල් එකනේ. බුද්ධ ධම්ම සංඝ දාසියේ. හොඳයි. එවනම් අපි දැන් මෙතන දැන් අපි නැවත හම් වෙන්නේ කීයටද මේ පරියන්කේට? හතරටද?